ඉතින් මම සුකෘතු පරිදි ආරාධනා කරනවා අපේ ලක්මල් මහත්තයාට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලෙසට. අවසරයි ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය වන අතර මෙහිදී මුලැමැද අග වශයෙන් ආස් ආස්වාස ප්‍රාස්වාසය මෙනෙහි කෙලෙමි. පෙර දින රාත්‍රියේ පරයන්ක භාවනා කරමින් සිටන විට ආස්වාස ප්‍රාස්වාසයේ කෙමින් තුනී වී ගොස් කළු වලාවකින් වැසී යන ලදී. එවිටද ආස්වාසය දැන්නෝ අතර ශාරීරිය සැහැල්ලු වී මානසික සැහැල්ලුවක් සහ දැඩි නිසල බවක් ඇති විය. පසුව රිදී පැහැති ආලෝක වලල්ලක් දැర్శණය විය. අද දින උදෑසන භාවනා කරන විටද පෙරදීමෙන් ආස්වාසය තුනී වී කළු පැහැ වලල්ලක්කින් වැසී යන ලදී. කය ඊටමත් සැහැල් විය. අද උදෑසන නැවතත් පෙර පරිදි ආස්වාසය තුනී වී කළු වලාවකින් වැසී යන ලදී. පසුව ලාපැහැති ආලෝකයක් වැතිර යන ලදී. මේ මොහොතේදී පුදුමාකාර සැහැල්ලුවක් ඇති විය. පසුව මායම සැහැල්ලුව දෙස ඔහේ බලා සිටියා. කිසිදු අරමුණක් ඇති වූයේද නැහැ. ගෞරවනීය සාමින්වහන්ස මා දැන් කුමක් කළ යුතුදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. හොඳයි මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා ප්‍රශ්නේ? හොඳයි දැන් පිම්බි මහැකිලියම් භාවනා කරද්දී අවධානය පවත්වගෙන හිටියේ උදරයේ ප්‍රදේශයේද මේ ප්‍රදේශය. හොඳයි. ඒකේ මුලැමැදාක බලනවා කියනකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ දැන් පිම්බීමක් කියලා කිව්වහම ඊටාම සියුම්ම පටන් ගැනීමක් තියෙනවා. තාම වෙන්නේ මේ පිම්බීම. ඒ කියන්නේ උදරයේ කොටස ඉස්සරහට නිරාගෙන එනවා. ඊටාම සියුම්ම. ඒ තද ගතිය දැනෙන්න ගන්නවා. ඊළඟට ඔන්න ටිකක් ඒ තද අපි උන් තදගතිය මුල් කරගෙන නම් එන්නේ ඒකේ යම් යම් වෙනස්කම් වෙනවා. සමහරවිට අග කොටසදී ඔන්න තදගතිය දැනීම එක්කෝ තදටම ගිහින් නතර වෙනවා නැත්නම් අවසාන වීමක් තේරෙනවා. ඊළඟට තාම හැකිලිම පටන් ගන්න නැහැ. නිකන් මුකුත් නැති ස්වභාවයක් වගේ දැනෙනවා. ඔන්න හැකිලීමක් පටන් ගන්නවා. අර තදගතිය වෙනුවට නිහිල් වීමක් වශයෙන් දැනෙනවා. ඒක සම්පූර්ණයෙන් තේරුණා. ඒ තුලම සතිය පැවැත්තුවා. ඔව් ඊට පස්සේ අර මේ පටන් ගන්නත් අර පොඩි කාලයක් තියෙනවා ඒකත් දැනුණා දැනුණා. එතකොට ඒකේ හොඳට නිකන් নিমগ্ন වෙලා වගේ ඒකෙන් බැහැගෙන බැලුවා. හොඳයි. එතකොට එහෙම කොච්චර විතර වෙලා බැලුවද? පැය භාගයක් විතර. ඒ කියන්නේ පළවෙනි දවසේන පැය භාගයකට වැඩි. ඒ කියන්නේ පළවෙනි ඒ කියන්නේ කියපු දවසේ ඊයේ හරි. පැය භාගයකට වැඩි මම හිතන්නේ පැයකටත් වැඩිද මන්ද සාහනේ? ඒ ඒ දිරම බලාගෙනම හිටියා. එහෙමයි. හොඳයි. එහෙම බලාගෙන ඉන්නකොට නිකන් මුළු මුළු ඉස්සරහා ප්‍රදේ දැන් අවධානය මෙතන තිබුණාට S2 ඇරලා නිකන් S2 වහගෙන ඉස්සරහා බලාගෙන වගේද හිටියේ. එහෙමයි මේ S2 වැහිලා තිබුණේ. ඔව් S2 වැහිලා. නමුත් මේ වහපු S2කින් එනවාට නිකන් දිශාව වශයෙන් තේරෙන ඉස්සරහට බලන් ඉන්නා වගේද? හොඳයි. එහෙම තේනකොට නිකන් ආලෝකයක් පැතුරුණාවක් දෙයිද නැත්නම් එකපාරටම කළුව පාට නියන් අර හුස්ම අර වැටෙනවා කියන විදිහට තුනී වෙලා ගිය ලෙකචර් ප්‍රකට වෙන්නේ නැතුව ඉඳලා එකපාරටම කළු පාටින් ඒක වහලා දැම්මා වගේ එහෙම වුණා. හොඳයි. ඊට පස්සේ ටික වෙලාවක් ඒකත් එහෙම පැවතුණා. ඒතර හුස්ම ලාවට වගේ තමයි ඊට පස්සේ දැනුනේ. ඒත් මම එහෙමම හිටියා. එහෙම ඉඳි තමයි නිකන් දැනෙන්නේ අර රවුමට නිකන් අර ආලෝකම ත්‍රවුමක් වගේ දැනුණා. එහෙම ඒ දැනෙනකොටත් අවධානය තිබුණේ මේ හුස්ම මතම තමයි. ඔව් හුස්ම කියන්නේ දැන් කොයි වෙලාවත් ආනාපාන සතිය පැත්තට එහෙම ආවද නැද්ද? ආවේ නැහැ නේ. හොඳයි. මට ඒක ගන්න අමාරුයි. හොඳයි හොඳයි. ඒ කියන්නේ මෙතනමයි හිටියේ. ම්ම් වරදක් නැහැ. මේක තව ටිකක් වෙන්න හරින්න. ඒ කියන්නේ දැන් මේ පිම්බීම හැකිලිම භාවනාව හරහා ඒ පිම්බීමේ දැන් බලන්න ඒ කියන්නේ මුලින් Tamanට දැනෙනව වෙනුව මේ කියන්නේ දැනෙන්නේ නිකන් රළු වශයෙන් පිම්බීමක් හැකිලීමක් වශයෙන්නේ. දැන් ඒව වෙනුවට දැන් බලන්න මේ පිම්බීමක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම තියෙන්නේ තදවීම එක්කෝ රාශියක්. එහෙම නැත්නම් හැකිලීමේදී තියෙන්නේ මේ බොහොම ක්‍රමානුකූලව නිකන් පොඩි පොඩි පොඩි පොඩි හැකිලීම් රාශියක්. එහෙම නැත්නම් ටිකක් පිම්බීමක් දැනෙනවා. එහෙම නැත්නම් නිකන් චලනයක් දැනෙනවා. ඒ කියන්නේ මේ අපිට වැටහෙන එක ටිකක් අර තව ටිකක් යටට බහැලා අපි අර පිම්බීමක් කියලා කියන්නේ අපි දීපු නමක්. ඒ වෙනුවට දැන් බලන්න තව ටිකක් තව ටිකක් නිකන් ගැඹුරට ගිහිල්ලා තව ටිකක් يعني ධාතු ලක්ෂණ මට්ටමට ගිහිල්ලා මේ දැනෙන දේ දැන් නිකාම් මේ තදවීම රාශියක්. එහෙම නැත්නම් නිකාම් ඔහේ චලනයක්. ඊළඟට ආපසු එනකොට එතනක් තියෙන චලනයක්. එහෙම නැත්නම් ඒ චලන රාශියක්. ආයි පහු වෙනකොටත් ආපහු චලන රාශියක්. නැත්නම් තදවීම රාශියක්. හැකිලීම් රාශියක්. මේ විදිහට අර ධාතුන්ගේ මූල ලක්ෂණ වලට අපි දැන් පටවි ධාතුව ගත්තොත් ඒකේ තියෙන තද ගතියක් තියෙනවා මේ ගුරුල් ගතියක් තියෙනවා ඊට බර ගතියක් තියෙනවා සැහැල්ලු ගතියක් තියෙනවා ඒ වගේ ලක්ෂණ තියෙනවා පටවි ධාතු. ඊළඟට දැන් ආපෝ ධාතුව ගත්තොත් කුම්බනවා කියන ලක්ෂණේ තියෙනවා. ආයි හැකිලෙනවා කියන ලක්ෂණේ තියෙනවා. අර ඒ වගේ මේ බොහොම මූල ලක්ෂණ පදනමින් බලන්න. දැන් මේ මම හුස්ම ගන්නවා මම හුස්ම හෙලනවා කියන එක අයින් වෙලා ඊටාම සියුම්ම යටෙන් යට මට්ටමේ අර දිහා ඔහෙ බලන් ඉන්න. ඒ එහෙම බලන් ඉන්නකොට තව ඕක හොඳට සිද්ධ වෙයි. ඒ කියන්නේ ඒ තුලම নিমগ্ন වෙලා ඉන්න. ඊළඟට ඔය විදිහට නිකන් කළු වලාකුලකට හරි කොහොමද හරි ගියොත් දැන් ඒක ඇතුළෙදිත් මේ ක්‍රියාවලිය පේනවද නැත්නම් Tamanට ඒවා පිළිබඳව කිසිම සංඥාවක් නැද්ද ඒකට ගියාම? ඒක හරි බොහොම හිමීට තමයි ඒකර මම අර සමහර කලර චුට්ටක් අර බැලුවත් එක්ක නිකන් අර. ඒ කියන්නේ මොකවත් ඇත්තටම කරින් කරන්න දෙයක් නැහැ වගේ වෙනවා. හරි. ඔව්. ඒක නිසා මම නිකන් අර බලෙන්මවත් වගේ බලන්න උත්සාහ කරනවා. නෑ, එතෙන්ද එහෙම කරන්න එපා. ඒ කියන්නේ මේක ඇතුළට ගියා නම් බොහොම නිෂ්කලංකව ඉන්න. මුකුත් නොකර ඉන්නේ ඉන්නේ ඉඳීම තමයි මෙතෙන්දි කරන්න තියෙන්නේ. අන්තිමටම තමයි මම එහෙම කළේ ස්වාමීන් වහන්සේ. මොකද අමාරුවෙන් බලන්න ගියා. ඒක නිකන් අර හරි වදයක් වගේ නිකන් දැම්මා. අනහරි. කියන්නේ මෙතන මේ සමාධිය හරහා මේ මේ මෙතන මේ අරමුණක් එක්ක ගිහිල්ලා ඊට සමානලාට මේ අරමුණ අරමුණේ ගෙවී යාම හරහා හිත ටිකක් නිස්කලංක බවකට එන්න පුළුවන්. ඒ නිස්කලංක බවට ආවට පස්සේ ආයි අපි අරමුණක් දෙන්න යන්න එපා. ආයි ආයි කොහෙටවත් දාන්න යන්න එපා. බලන්න මේ ඒ ඉන්න తত্ত্বය බොහොම පිරිසුදුව ඉන්න පුළුවන්ද බලන්න. කියන්නේ දැන් අපි ආවේ අරමුණක් කරහා අරමුණක ගෙවියාමක් කරහා ඊළඟට නැවත නැවතත් ඕක වෙන්න හරින්න. නැවත නැවතත් මේ විදිහට අරමුණ හරහාම යනවා. අරමුණේ අරමුණේ වෙනස්කම් දැක දැක ඉන්නවා. ඊට පස්සේ අපි දුම අන්න අතෙන්ටත් යනවා. එතෙන්ට ගියාට පස්සේ එතන ඉඳද්දි මුකුත් කරන්න යන්න එපා. එතන එතෙන්ට ගියා කියන්නේ ආයි විශේෂ දෙයක් කරන්න එපා. එතන ඒ සමාධි සමාධි ස්වરૂපයෙන් පොඩ්ඩක් ඉන්න. එතකොට ඒක නිකන් හුරු කරන්න. දැන් මෙතන තියෙනවා යම්කිසි චලන රාශියක්. මෙතන තියෙනවා නිස්කලංක බවක්. නිස්කලංක බවට ගියාම නිස්කලංක බවේ ඔහේ ඉන්නවා. මෙතෙන්ට තියෙනවා නම් මෙතන හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවය දකින්න. මේකේ තියෙන වෙනස්කම් ටික දකින්න. ඊට පස්සේ ආයි මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගියා නිස්කලංකව ඉන්නවා. ඔය දෙක දෙපැත්තක් තියෙන්නේ. දෙපැත්තේ කළ යුතු දේ දෙආකාරයි. මේකෙන් දැද්දි හොඳට මේකේ තියෙන වෙනස්කම් ටික දැක ගන්න ඕනේ. මෙතෙන්ට කියනකොට මුකුත් නැහැ. නිස්කලංකව ඉන්න ඕනේ මුකුත්ම නොකර. ඔක පොඩ්ඩක් කළා ආපහු පොඩ්ඩක් එපා වී ස්වාමීන් මොකද්ද? එපා වීමක් වේද? එපා වීමක් එහෙම ඉන්න ගියාම නියන් අර ඔව්. ඒ කියන්නේ මෙතන ඒකාකාරී බවක් දැනෙනවා කියන්නේ කියන්නේ දැන් මීට කලින් වැඩසටහන හිටියනේ. වැඩසටහනදී අපි සාකච්ඡා කළේ මේකෙදී කියන්නේ අරමුණු වලින් තමයි අපේ හිත නිරන්තරයෙන්ම කලම්බවන්නේ. අරමුණු වලින් තමයි හිත නිරන්තරයෙන්ම මේ හිත මේ කූද්දලා තියාගන්නේ. හැබැයි දැන් මේ අපි යන්නේ අරමුණේ ඊටාම සිවුම් මට්ටමකට. දැන් අපි තුමු අරමුණක් ඇත්තෙම නැති තරම් මට්ටමකට. ඒත් හැබැයි නින්දට වැටුනොත් මෙතෙන්දී පරාදයි. නින්දට වැටෙන්නේ නැතුව ඊටාම සතිමත්ම ඊටාම අවදිමත්ව ඉන්නවා අරමුණේ තියෙන සූක්ෂම මට්ටමකින්. එහෙම නැත්නම් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගිහිලා අරමුණක් ඇත්තෙම නැතුව. මේ මෙහෙම පවතිනවා කියන්නේ හිතේ තියෙන ඊටාම කියන්නේ නික්ලේශී මට්ටමක් කියන්න පුළුවන්. කෙලස් මට්ටමේ අඩුම මට්ටමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකාකාරී. මෙතන නෑ ලොකු අර අරමුණක් එක්ක ලබන දැන් අපිටම ඇතිවීම නැතිවීම ස්වභාවයක් උනත් දකිද්දී ඇතැම් වෙලාවට කෙනෙකුට සතුටක් දැනෙනවා. මේක හොඳට අර ඇතිවීම නැතිවීම ස්වභාවයක් දකින්නේ. ඒත් ඒකත් එක හොඳට හිත යෙදෙනකොට අන්න බුදුරජාන් වහන්සේම කියනවා මේ බුදු අමුතුම ප්‍රීතියක් එනවා කියලා. අමානුෂී රති හෝති පස්සතෝ උදයබ්බයන් කියලා. ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකින මේ යෝගාවචරයට අමානුෂික වූ ප්‍රීතියක් එනවායි කියනවා. ඉතින් මේ නමුත් මෙතෙන්ට ගියාට පස්සේ එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ මුකුත් නැති සංසිඳීමේ සෝයක් තියෙන්නේ. මෙතන අරමුණකින් තොර සෝයක් තියෙන්නේ. හැබැයි කෙනෙකුට මේක දැනෙන්නේ ඊටාම ඒකාකාරීව. මුලදී දැනෙන්නේ ඊටාම ඒකාකාරීව. හැබැයි ටික ටික යන්න. දැන් කියන්නේ ඒකාකාරී බව හුඟාක් නියම් දැනෙනකොට ඒකේ බලෙන් ඉඳවන්න අවශ්‍ය නැහැ. ඒ ඇති දැන් පොඩි අපි දුමු විනාඩි පැය කාලක් ගියා. මේකේ පැය කාලෙ බුදු වුණා. ඊට ආයේ මේක මතුවෙනවා නම් ඒක දැක ගන්න. ඊට ආයෙ ඕක ගෙවිලා ගිහලා ආයෙ මෙතෙන්ට එනවා. ආයෙ තව ටිකක් ඉන්න. මේ විදිහට ඉතින් හුරු කරන්න ඕනේ හිත. දෙපැත්තට. හොඳයි. හොඳයි. තේරුවන් සර්. හරි. ඊළඟ ප්‍රශ්නේ සාන්නස් මම වහන්සේගේ උපදේශ පරිදි කලක සිට ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ කරන්නෙමි. භාවනාවට වාඩි වූ විගසම සිත තැම්පත් වන අතර ආස්වාස ප්‍රාස්වාසයේ මුලැමැද අග වශයෙන් ආරම්භයේදී සිහිපත් කළ නමුත් දැන් භාවනාවට වාඩි වූ විටම හුස්ම රැල්ල තුනි වී ඇති බවක් දැනේ. එහෙත් හිස සහ සිරුරේ තද බරගතියක් දැනේ. විශේෂයෙන්ම හිසෙහි තද බරගතියක් දැනේ. අතපය දරදඬුවන බවක් දැනේ. භාවනාව ඉදිරියට ගෙන යාමට ඒ අපහසු ගතියක් වන බැවින් මට උපදෙස් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඒක කාගේද කියලා පොඩ්ඩක් කියනවද? තද ගතියක් බර ගතියක් කියලා කියන්නේ ඔළුවේ දැනෙනවද එහෙම දෙයක්ද? ඒ කියන්නේ මට කරන විදිහම පොඩ්ඩක් මුලින්නම් කියන්න මේ ආනාපාන සතියෙන් දෙන්නේ. ආනාපාන සතියෙන් යනකොට කොහෙද අවධානය තියෙන්නේ? හුස්ම රැල්ල. කොහෙද බලන්නේ? මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද බලන්නේ. එතන. එතකොට කියන්නේ මේ ප්‍රදේශයේ අවධානය රඳවගෙන ඉන්නවද නැත්නම් හුස්මත් එක්ක මේ හරියට යනවද? එතුළට යනවද? නෑ මෙතන විතරයි. මෙතන රඳවගෙන ඉන්නවා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට කියන්නේ කොච්චර විතර වෙලාවක් මුකුත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්ද? කියන්නේ මෙහෙම රිදුම් කැක්කුම් මුකුත් දෙන්නේ නැතුව තදගතිය මුකුත් දෙන්නේ නැතුව මේ මෙහෙදි භාවනා කරනකොට පැය 3-4ක් වගේ හිටියා. පැය 3-4ක් වගේ හිටියා. හිටියා එහෙම. මුල් කාලේදී එහෙම බරගතිය දැනුන්නේ නැහැ රුදුම් සෑදු. හොඳ සැහැල්ලු ගතියක් වගේ තිබුණා. දැන් දැන් තද බරගතිය දැනෙනවා. දැන් වැඩි වෙලා ඉන්න බෑ පැය භාගයක් විතර ඉන්නකොට හරි අමාරුයි. ඒ කියන්නේ ඔළුව රිදෙන්න ගන්නවද? කැක්කුම ගන්නවද? ඒ තාමත් පරණ විදිහටම මේ මෙතනම හුස්ම රඳවගෙන ඉඳලා තමයි පටන් ගන්න. සමහර අවස්ථාවල එහෙම වෙන්න ඕනේ ඉන්නකොටම හිත සමාධිගත වෙලා දැර දැන්පත් වෙලා. හුස්ම රැල්ල තුනී වෙන ගතියක් දැනෙනවා පටන් ගන්නකොටම. හොඳයි. ඒ කියන්නේ අපි තුමු දැන් සක්මනක් කළා දෙන්නේ පරයන්කයට. එහෙම නෑ. සක්මන් කරන්නේ නැතුව දෙන්නේ. එහෙම. නෑ බෙහෙති සක්මන් කරනවා ගෙදරදී. ඔව්. ඒ කියන්නේ සක්මනක හොඳට යෙදিলা සතිමත් වෙලා ආවනම් ආනාපාන සතිය තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ආයෝක අවසන් අවශ්‍ය නැහැ. එතකොට ආයේ මේ අහුනේ නැහැ කියලා අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් වැරදි. එහෙම නෙමෙයි ඒකන يعني වැඩියමක් තේරෙන්නේ නැත්තම් ඒත් විනාඩියක් විතර මෙතනම හුස්ම රඳවගෙන ඉන්නවා. මේ කියන්නේ හුස්ම නෙමෙයි මේ සම වෙන්නේ මේ අවධානය රඳවගෙන ඉන්නවා. හැබැයි තාම හුස්මත් තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් තහම ඉන්නකොට තමලාවට ඊටාම සියුම්ම යම් දෙයක් වැටහෙන්න පුළුවන්. තාම සියුම්නිය ඇතිල්ලීමක් ස්වභාවයෙන් වැටහෙන්න පුළුවන්. ඒක සමානලාට මේක ආස්වාසයද ප්‍රාස්වාසයද කියලා වෙනසක් තේරෙන්නේ නැති තරම් නිකන් නිකන් තාම සිවුම් මට්ටම කැතිල්ලීමක් දැනෙන්න පුළුවන්. ඒ ඒ මට්ටමේ වගේ ඉන්න පුළුවන් එහෙම එහෙම ඒ වගේ අහුවෙලා තියනවාද? එහෙම නැද්ද? එහෙම අහුවෙලා තියනවා. දැන් එහෙමත් උනාට පස්සේ එහෙම බලබලා ඉඳද්දිද මේ රිදෙනගන්නේ? මෑතකදී ඉඳලා වාඩි වෙලා භාවනාව පටන් ගත්ත ගමන්ම තද වර්ගතිය දැනෙනවා. කොහොම හරි දැන් මේ ආනාපාන සතිය හරහා හිත එකඟ කරගෙන කය කයේ යම් යම් නිරීක්ෂණය කිරීම පටන් ගත්තද? එහෙම කරේ නැද්ද? එහෙම මොකක්වත් කරේ නැද්ද? පොඩ්ඩක් ආනාපාන සතියෙම කමන්නේ පොඩ්ඩක් විනාඩියක් විතර ඉඳලා අපි තුමු දැන් හිතේ එකඟ බවක් තියෙනවානේ. ඒ එකඟ බව පාවිච්චි කරන්න කයේ දැන් වාඩිලා ඉන්නකොට දැන් මේ වදින තැන් තියෙනවානේ. මේ පාද ස්පර්ශ වෙනවා මේ තව කොටසක. ඊළඟට අත් දෙක මෙහෙම තියන් ඉන්නවනම් මේ විදිහට එක අතක අනිත් අත ස්පර්ශ වෙනවා. එක්කෝ මෙතන රස්නේ ගතිය දැනෙනවා නැත්නම් මේ අතේ බර අනිත් අතට දැනෙනවා. ඉතින් මේ විදිහට අර මේ කය පුරා තියෙන ස්පර්ශ වෙන තැන් වලට අවධානය යොමු කරන්න. එක දිගට දැන් ආනාපාන සතිය ඉන්න යන්න එපා. ඒ වෙනුවට විනාඩියක් විතර හිටියා. يعني හොඳටම ආනාපාන සතියෙන් يعني හුස්ම රටන තැම්පත් වෙලා නම් හිතේ එකඟ බවක් තියෙනවා නම් දැන් ඔය මට්ටමේදී හිතේ අරමුණු නැද්ද වෙන අරමුණු බාහිර අරමුණු එන්නේ නැද්ද? එන්නෙත් නැහැ. හරි. එහෙමනම් يعني හිතේ එකඟ බවක් තියෙන නිසා ආයේ මෙතනම නවත්තන් ඉන්නේ නැතුව දැන් මේ කයේ වදින තැන් වලට හිත යොදන්න. අපි තුමු දැන් අත් දෙකට මෙතනට මෙතනට හිත යොදුවා. දැන් අවධානයෙන් S2 පියාගෙන සතියෙන් ඉන්නකොට දැන් Tamanට තේරෙනවා ඔන්න රස්නේ ගතියක් දැනෙනවා මෙන්න මෙතෙන්ට. ඒ රස්නේ ගතියට අවධානය යොමු කළා දැනුවත් වෙලා ඉන්නවා. නිකන් පොඩ්ඩක් උමනාවෙන් එතන අවධානය තියන් ඉන්නවා. ඊළඟට තව තව තැනක් අහු වෙනවා කියලා හිතන්න. මොන හරි බදිච්ච තැනක් අහු වෙනවා. අන්න එතෙන්ට අවධානය යොමු කරනවා. එතන අවධානය යොමු කරගෙන පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. තව තැනකට අවධානය යොමු කරනවා. යොදාගෙන බලාගෙන ඉන්නවා. මේ විදිහට පොඩ්ඩක් කය පුරා හසුරවන්න දැන් හිත. ඒ කියන්නේ දැන් අපි ආනාපාන සතියෙන් හදාගත්තේ නිකන් එකඟ බවක් විතරයි. ඒක නිකන් ආයුධයක් වගේ. දැන් මේ ආයුධය කය පුරා නිරීක්ෂණය කරන්න භාවිතා කිරීමක් තමයි දැන් මේ පුරුදු කරන්නේ. ඒක හැබැයි කරද්දී දැන් විසිරෙන්න පුළුවන්. එකඟ බව නැති වෙන්න පුළුවන්. ආයෙ සිතුවිලි එන්න පුළුවන්. එහෙම වුණොත් නැවත යන්න ආනාපාන සතියට. ගිහිල්ලා ආයෙ එකඟ කරගන්න. එකඟ කරගෙන ආයෙ බලන්න. දැන් මේ විදිහට කය පුරා එකම يعني අර විසිරෙන්නෙත් නැතුව, නින්දට වැටෙන්නෙත් නැතුව මේ විදිහට අර පොඩ්ඩක් කය පුරා හිත විසිරවන්න, Taman يعني විසිරවන්න කියන්නේ යොදවන්න පටන් ගන්න දැන්. ඒ ඒ පටන් ගන්නකොට සමහරවිට මේක අමාරුයි. ඒ කියන්නේ මුකුත් තේරෙන්නේ නැහැ. ඒ තරම් ඔහිනිය රස්නේ ගතියක් ලාවට තියෙනවා. එච්චර දෙයක් නැහැ. ඒක ඒකේ වරදක් නැහැ. ඒක ටික ටික ටික ටික මේක කරනකොට කරනකොට Tamanට මොනවා තැනක හොඳට අහුවේ. ඒ කියන්නේ ඇතම් තැනක නිකන් උඩින් ගියා වගේ ඒ තරම් තේරෙන්නේ දෙයක්. නමුත් ඇතම් තැනක Tamanට හොඳට නිකන් අරමුණත් එක්ක මුණට මුණලා වගේ ඉන්න ඉන්න ස්වභාවයක් තේරුණොත් අන්න එතන නතර වෙලා ඊළඟ තැනකට යන්නේ නැතුව එතන නතර වෙලා ටිකක් හොඳින් බලන්න. ඔය දේ කරන්නකො මේ එතකොට මේක නැතිලා යන්න පුළුවන්. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම විනාඩි 20ක් පමණ සක්මන් භාවනාවෙන් පසුව පරයන්ක භාවනාවට වාඩි වේ. මම ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්මි. භාවනාවට වාඩි වී විනාඩි 5ක් විතර යනතුරු හුස්ම රැල්ල වේගයෙන් ඉහළ පහළ යන බව වැටහේ. ඊට පසු ටිකෙන් ටික සාමාන්‍ය තත්ත්වයට හැරී විනාඩි 20ක් විතර යනතුරු අපහසුතාවයකින් තොරව අරමුණේ සිත පවත්වාගෙන යන විට පාදවල වේදනාවන් සහ දැවිලි ගතිය ඇතිවේ. මේ මේ දැන් දැන් සුළු වේලාවක් මෙනෙහි කර නැවත අරමුණේ සිත පවත්වා විනාඩි 15ක් 20ක් විතර යන විට සිත විසිරෙන ගතියක් ඇති වී ඉරියව් වෙනස් කිරීමට සිතන නිසා නැවත සක්මන් භාවනාවට යමි. මෙතනදී සක්මන් භාවනාව කොපමණ වේලාවක් කළ යුතුද කියන කාරණාව පහදා දෙන්න. ඔබ වහන්සේට ඉක්මනින් නිවන්සුව ලැබේවා. හැබැයි මේ හිත විසිරිච්ච පමණින් සක්මනට යන එක නම් සුදුසු නැහැ. තමන්ගේ කියන්නේ ආනාපාන සතිය හරි ආනාපාන සතියනේ දැන් මේක කියන්නේ. ඒකේ යෙදෙද්දිම අපිටම කයේ දැනුණ කොහේ හරි වේදනාවක්. ඒ වේදනාව නිරීක්ෂණය කරා. හැබැයි ඒ හරහා දුරු වුණා. ඊට පස්සේ නැවතත් ආනාපාන සතියට ආවා. ඊට පස්සේ ආයේ මේක හිත පිට යනවා කියලා තමයි කියන්නේ. මට පොඩ්ඩක් තව විස්තරයක් දැනගන්න පුළුවන්ද? ඔව්. ඒ කියන්නේ දැන් මේක කීප වතාවක්ම මේ ක්‍රමයේ කළා බැලුවද? එතකොට ඒ කියන්නේ ආනාපාන සතියේ දැන් මේ විදිහට කොච්චර කල් භාවනා කරනවද? අවුරුදු දෙකක් විතර භාවනා. අවුරුදු දෙකක් විතර. හොඳයි. එතකොට හැමදාම වගේ කරනවද? එහි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ආනාපාන සතියෙන් පටන් ගන්නවා. කොච්චර වෙලා ගියාට පස්සේද මේ විදිහට තදබල වේදනාවන් එන්නේ? විනාඩි 20ක්. විනාඩි 20ක් ගියාට පස්සේ මේ කියන්නේ කොහේ හරි ඉරියව්වේ යම් යම් තැන්වල රිදෙන්න ගන්නවා. වේදනාවල් දැනෙනවා, දැවිලි දැනෙනවා. ඔව්. එතකොට ඒවා මෙනෙහි කරනවා. ඒ කියන්නේ මෙනෙහි කරනවා කියලා මොකද්ද කරන්නේ? මෙනෙහි කරනවා කියන්නේ මේ ඒ වේදනාව දැනෙන තැන හිතනවා කොයි කකුලේද කොතනද කියලා හිතන හිතනවා ඒකම අරමුණට මම යනවා අරමුණ නැති කරගන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ අරමුණ කියන්නේ නැවතත් ආනාපාන සතියට එනවා. ආනාපාන සතියෙම ඉඳගෙන තමයි මම ඒක මෙනෙහි කරන්නේ. ඔව්. ඒ මෙනෙහි කරනකොට ඒක නැතු යනවා. හරි. එහෙම නැතුව ගිහිල්ලා භාවනාව කරගෙන යන්න පුළුවන්. එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ නැවත වතාවක් තැන් තැන් වල වේදනාවල් දැනෙනවා. ඒවත් මම මෙනෙහි කරනවා. ඒ කර කර ඉන්නකොට දැන් ඔය ඔය ටික ඔය ඔක්කොම මෙනෙහි කරද්දි කොච්චර ඉතර වෙලා ඉන්න පුළුවන්ද? ඒ ඔක්කොම එන විනාඩි 45ක් විතර ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ඊට පස්සේ මට හිතෙනවා දැන් තව ඊට පස්සේ නිකන් කටින් කෙලවෙක් කරන වගේ ගැටියකුත් දැනෙනවා. හරි. ඊට පස්සේ මට හිතෙනවා දැන් මේ මම හොඳ නැහැ කියලා ඒක පිහිදාන්න වගේ හිතෙනකොට තමයි මට හිතෙන්නේ ඉරියව්ව වෙනස් කරන්න ඕනේ කියලා. ඉරියව්ව කමක් නැහැ. ඉරියව්ව වෙනස් කරන්න පුළුවන්. ඉරියව්ව වෙනස් කරද්දී අවධානය ආනාපාන සතියේම පවත්වාගෙන ඉරියව්ව වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. එහෙමනම් ඒ විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සම්පූර්ණම එක ක්‍රමයක් තමයි අවධානය ආනාපාන සතියේම පවත්වාගෙන ඉරියව්ව නිකන් බාහිරෙන් වෙනස් කරනවා. පසුබිමින් වෙනස් කරලා දානවා. අපේ අවධානය තියෙන්නේ ආනාපාන සතියෙමයි. එහෙම නැත්නම් ආනාපාන සතියේ වෙනුවට අපි ඉරියව්ව වෙනස් කිරීමට අවධානය යොමු කරනවා. අපි තුමු දැන් පාදයක් දිගාරනවා නම් ඒ පාදයේ දිගෑරීමේ ක්‍රියාවලිය හොඳට සතිමත්ත කරනවා. එහෙම සතිමත්ත කළා ඒක අවසන් වුණාට පස්සේ නිකන් අපි තුමු යම් සංසිඳීමක් සුවයක් දැනෙනවනේ. ඊට පස්සේ ඒකත් දැනුවත් වෙනවා නැවතත් ආනාපාන සතියට මෙනවා. සක්මනට යන්න ඕනේ නෑ සක්මනට යන්න එපා. දැන් මේකෙන් අපි ටිකක් තව තව යන්න පුළුවන් ඒ හින්දා බලන්න මේ ක්‍රම දෙකෙන් කොයි දේ වුණත් ප්‍රශ්නයක් නෑ. පළවෙනි එකේදී අපි අරමුණේ අරමුණේ වෙන වෙනස්කම් ටික එහෙම නැත්නම් ආනාපාන සතිය ඔස්සේම යනවා. ඉරියව්ව වෙනස් කරන එක අර ඒ ආනාපාන සතියේ තියෙන අවධානය ගිලිහෙන්නේ නැති වෙන්න, කඩා ගන්න නැති වෙන්න නිකන් හොරෙන් වගේ ගන්නවා. අනිත් එකේදී කරන්නේ එහෙම නැත්තම් මේක සම්පූර්ණයෙන්ම ඉරියව්වට දානවා. දැන් වෙනස් කරන ඉරියව්වේ අපි තුන් පාදයක් වෙනස් කරනවා නම් ඒ හැම මොහොතක් ගානේ මේ පාදයේ චලනය සම්පූර්ණයෙන්ම දැනුවත් වෙනවා. දැනුවත් වෙලා ඒක වෙනස් වුණාට පස්සේ වෙනස් කරාට පස්සේ නැවතත් ආනාපාන සතියට එනවා. කොයි දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි ක්‍රමයේදී ඇත්තරම නිකන් ටිකක් විපස්සනාවට බරයි. මොකද ඒ කියන්නේ අපේ සතිය අඛණ්ඩව තියෙනවා. හැබැයි අරමුණ වෙනස් වෙලා. ඒකේ වරදක් නැහැ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මේ ආනාපාන සතියේම එක දිගටම ඉඳීම කියන එක ටිකක් සමත සමතෝපක්‍රමයක්. කියන්නේ එකම අරමුණක් තියෙනවා කියන එකනේ. දැන් මෙතෙන්දි වෙන්නේ එහෙම නෙමෙයි. අපි අරමුණ වෙනස් වෙනවා. නමුත් හිත වෙන වෙන කියන්නේ අනවශ්‍ය අරමුණු වල ගිහිල්ලා නැහැ. හිත වල්මත් වෙලා නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ මුලින් ආනාපාන සතියේ තිබුණා. දැන් ඉරියාපතේට ඇවිල්ලා තියෙනවා. කිසිම වරදක් නැහැ. ඉතින් එහෙම කළාට පස්සේ ටිකක් මේක සමනය වෙලා නැවතත් ආනාපාන සතියේ හිත ගන්න පුළුවන් නම් තව ටිකක් පරයන්ක භාවනය යන්න පුළුවන්. අර අපි සක්මනට ගියොත් අර මොකද මේ ඉඳගෙන කරන භාවනාවේදී අපිව හොඳට හිත ගැඹුරට ගෙනියනවා. සක්මනේදී තව පැති වලින් වඩනවා. ඒ කියන්නේ වැඩෙනවා. තව ඒ කියන්නේ අපිට මොහොතක් පාසොන්න වම් පාදේ වෙනස් වීම දකින්නවා ඊළඟට දකුණු පාදේ වෙනස් වීම දකින්නවා ආයි වම් පාදේ දකින්නවා ආයි දකුණු පාදේ දකින්නවා. මේ විදිහට අර නිරන්තරයෙන් වෙනස් වීමක් එක්ක අපි දැනුවත් වෙත් ඉන්නවා. ඒත් හිත පිටට යවා ගන්නෙත් නැතුව. ඒ පැත්තෙන් වැඩෙනවා. ඉතින් මේ දෙපැත්තෙම වරදක් නැහැ. දැන් මේකෙන් ටිකක් තව ගැඹුරට යන්න පුළුවන් නම් ඉඳගෙන ඉඳ භාවනාව හරහා තව ටිකක් යන්න දෙන්න. ඒ සම්. ඔව්. ඔව්. හොඳයි, තේරුම් ගන්න. කෞරණීය ස්වාමින් වහන්සේ වේදනා සිතවිලි එන අතර අතරින් සිත දිහා බලාගෙන සිටියේදී එක් අවස්ථාවක සිත නිසල්මන්නේ පැත්තකට වුණු බව පෙනුණා. නොනැවතී පර්යන්කේ අවසන් වනතුරු තටු කැඩුණු කුරුල්ලෙකු වගේ හිටියා. චංචල ගතියක් දැනුණත් ඒ වාට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. ඊළඟ පර්යන්කේ බලාගෙන සිටියේදී හිත පැහැදිලි වුණේ නැහැ. සිතින් වලාකුළු වගේ දේ ඉදිරියේ එහෙ මෙහෙ කියා. මොළදී දැනුණාට වඩා රිදුම් කැක්කුම් දැනුණත් ඒවා ඔහේ සිදු වුණා. කවුරුත් ගණන් ගත්තේ නැහැ. ස්වාමීන් වහන්සේ මා දැන් කළ යුත්තේ අරමුණ නොගන්නා ඒ හිත දිහා බලාගෙන නැවත නැවත ප්‍රගුණ කිරීමද අවවාදයක් ඇතොත් කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන්සුව ලැබේවා. කාගෙද කියලා කියනවා. හොඳයි. මෙතෙන්දී ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වේදනාවට ගිහිල්ලා වේදනාව බලබලා හිටියා. ඊට පස්සේ හිත වේදනාවෙන් සමනය වුණා. වේදනාවෙන් අයින් වුණා. අයින් වෙලා, ඒ කියන්නේ වේදනාව ආරමුණු කරන එක නතර කරා. එහෙමයි. ඊට පස්සේ හිත සංසිඳීමෙන් හිටියා. දැන් ඒ එතන ඉන්න පුළුවන්ද කිසි කරදරයක් නැතුව? නෑ. හිටපු පරයන්කේ පැයෙම හිත එහෙමම හිර වෙලා ඉන්න වගේ. හිර වෙලා ඉන්න වගේ දේවල්. කියන්නේ පැත්තකට වෙලා ඔහේ නිදිනවා වගේ කියලා. ඔව්. නිින්ද ගියේ නැද්ද? නෑ නෑ. හරි නේ. හොඳයි. එතකොට කියන්නේ හුඟක් වෙලාවට දැන් මෙතන අර අරමුණෙන් ගිලහුණාම හිතට නිකන් පවතින තැනක් නැහැනේ. ඊට පස්සේ එක්කෝ නිින්ද යන්න පුළුවන්. නෑ නිින්ද ගියේ. නිින්ද ගියේ නැහැ නේද? හොඳ පැහැදිලිව මම බලාගෙන හිටියා මේ දැන් හිත මොකද කරන්නේ කියලා. හොඳයි. අවදීන් ඒ කියන්නේ හොඳ අවදීන් ඒ කියන්නේ ආයේ දැන් ටිකක් ටිකක් ක්‍රමේ වැටහිලා තියෙනවද? ඒ කියන්නේ අපිට පුළුවන් ඕන්නම් වේදනාවක් අලුතෙන් ආව ටක් ගාලා ඒකට දාන්නත් පුළුවන්. දැන් මට ස්වාමින්වහන්ස මුකුත් කරන්නේ ඒ වේදනාව තියෙනවා. තියෙන බවක් දන්නවා. ඒ වුණාට වෙනදාට ඉතින් ඒක පොඩ්ඩක් නැති නැතිවවත් වගේ මෙනෙහි කරනවා වගේ දෙයක් තිබ්බනේ එහෙම නැහැ. දැන් දැන් හිත ඒව ගැන එච්චර උනන්දුවක් නැහැ. නැහැ. ඊට පස්සේ දරේ මේ හිත මේ පැත්තකට වෙලා තියෙන බව පැහැදිලි වුණේ නැහැ. සීහිනි වලාකුළු වගේ අනිකන් හිස් අවකාශය සැරසරනවා වගේ හිතක් තියෙනවා වගේ වෙන ස්කලින්ට වැඩිය වේදනා කැක්කුම් වැඩිත් වගේ හැබැයි හැබැයි ඒත් ඒවා වැඩි ගන්න යන්නෙත් නැහැ නෑ ගන්න හරි ඒ කියන්නේ මේ ඒ විදිහටම යන්න ආයෙ වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතනදී අපි කලිනුත් කතා කළා වගේ මෙතනදී අරමුණු නැති කමක් නෙමෙයි. අරමුණු තියෙනවා. නමුත් හිත හිතට අර අරමුණුත් එක්ක ඉන්න තරම් කැමැත්තක් නැහැ එහෙම එහෙම. අරමුණකට යනවා කියන්නේ මහ වදයක් වෙලා දැන්. <laughs> හිතට නිකන් වදයක් වෙලා දැන් අරමුණු යන එක. එහෙනම් එයා ඉන්නවා මේ ඔවත් තියෙනවා එයාත් එහෙම පැත්තෙන් ඉන්නවා. උඩට <laughs> අරමුණට බහින්නේ නැහැ දැන්. දැන් ඉස්සර අපි මුල් කාලේ මේ කරන්න ඉගෙන ගන්නකොට يعني සතිය දියුණු කරනකොට සතිය පටන් ගන්නවදීදී අපි හැම අරමුණක් පාසා හිතට හොඳට ඒ අරමුණට නිමග්න කරලා ඇතුළට නිකන් දාලා ඒ අරමුණේ විස්තර බලනවා. ඊටාම සියුම් ලක්ෂණ පවා බලනවා. පස්සේ ඔක කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න හිත ක්‍රමානුකූලව දැන් අයින් වෙනවා. ඒ කියන්නේ අයින් වෙනවා කියන්නේ ඒක නියාමයක් වශයෙන්ම චිත්ත නියාමයක් වශයෙන් ඔන්න අයින් වෙනවා. ඒක වුණාට පස්සේ ආයි ඒකට දාන්නම නැහැ. හිතට දැන් තේරලා තියෙනවා නම් කියන්නේ මේ අරමුණත් අරමුණකට යනවා කියන එක පීඩාවක් කියන එක, පෙළීමක් කියන එක තේරලා තියෙනවා නම් අපි ආයි අරමුණට දාන්න අවශ්‍ය නැහැ. සක්මනේදී තව தත්ත්වය තේරෙනවද නිකන්? සක්මනේදී සිත ඒ සෑහලෙන් එක තැන තියෙනවා මිසක් අහු විවිධ දේවල් එහෙම දැනුමක් උනේ නැහැ. උනේ නැහැ. දැනුමක් උනේ නැහැ. හිත එක තැන තියාගෙන ඇවිදින එක තමයි කරන්නේ. කරේ. හොඳයි. ඒ කියන්නේ කය ඔහේ ඇවිදිනවා. ඒ දැන් පාද හොඳට කියන්නේ වම දකුණ වශයෙන් ස්පර්ශ වෙනවනේ. ඒකට යන්නෙත් නැද්ද? නෑ යන්නේ නැහැ. යන්නේ නැහැ. නිකන් හිත එක තැන. හොඳයි. ওই විදිහටම යන්න. වෙනසක් අවශ්‍ය නැහැ. මේ ඉඳගෙන කරද්දී වේදනාවේ නිකන් වේදනාවක් හරහාම දැන් අතෙන්ට යන්නේ වෙන ක්‍රම වලට යන්නේ නැහැ නෑ ටිකක් වෙලා මේ ඒ දිහාත් බලනවා බලනවා වගේ විනාඩි 5 10ක් විතර යනකොට තමයි අර හිත පැත්තකට වෙන්නේ හොඳයි දැන් අර අර බලන දැන් සක්මනේ දුණා ටක් ගාලා අතෙන්ට දාන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අරමුණක් නැති ස්වභාවය දැන් ටිකක් තේරලා තියෙනවානේ. කොහොමද දැන් මේ අරමුණක් අස්සට යන්නේ කොහොමද? ඒකට නොගෙහින් එළියෙන් ඉන්නේ කොහොමද? මේ දෙක දැන් හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. එහෙමයි. දැන් එතකොට ඕන්නම් අරමුණට දාන්නත් පුළුවන්. හැබැයි නොදා ඉන්නත් පුළුවන්. ඊළඟට දැන් ඉඳගෙන ඉඳද්දිත් වේදනාවක් වේදනාවක ඡයවීමක් වැයවීමක් හරහා ඔන්න අතෙන්ට යන්න පුළුවන්. ඒක අර මුලින් එතන එතන යන තන හදාගත්තා වගේ මේ ඊළඟට ඔන්න වේදනාවෙද්දී ඕනනම් ඒක බලන්නත් පුළුවන් නැත්නම් මෙතනට වෙලා ඉන්නත් පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ පිළිගැනීමක් නෑ වාගේ. දැන් වේදනාව දැක්කට හිත ඒක පිළිගන්න කැමති නෑ වාගේ සද්ද නැතුව. ඔකමක් නෑ. ඔය විදිහට මෙතන පොඩ්ඩක් හුරු කරන්න. හුරු කළා මෙතන හොඳට වැටහිලා නම් විවේකයෙන් දැන් මේවට එන්න දිදී නිකන් ඕනනම් යන විදිහ බලන්න. ෂේ වෙන දිහා බලන්න. සිතුවිලි පැත්තනොත් දැන් ඕනනම් බලන්න පුළුවන්. සිතුවිලිත් ඔන්න අපිට වේදනාවක් ආවා යා යනවා. ඒක යන දිහා නිකන් බැලුවා. ෂේ වෙලා යන දිහා බැලුවා. ආයෙ තව වේදනාවක් ආවා. ෂේ වෙලා යන දිහා බැලුවා. ඔන්න මුකුත් ආවේ නැහැ. නිකන් නිස්කලංකව හිටියා. ඔන්න සිතුවිල්ලක් ආවා. ඒකත් යන විදිහා බලන්න ඕන. සිතුවිල්ලක් ආවා. Taman ඒකට අහු වෙන්නේ නැහැ. මේ රාගයක් ආවේ රාගේ මගේ නෙමෙයි. ඒක ඔන්න දුර වෙලා යනවා. දුර වෙලා යන දිහා බලනවා. මෙතන Taman නිස්කලංකව නැවතත් ඉන්නවා. ඔන්න දේශයක් එනවා. ඒකත් ඉතින් මගේ එකක් නෙමෙයි. ඔන්න ආවා වෙනස් වුණා එයත් ගියා නිකන් යන දිහා බැලුවා. කොයි දෙයක් ගියත් මෙතන දැන් හොඳට තව තහවුරු වෙනවා. ඔව් එයා පැත්තක ඉන්නවා. අන්න හරි. ඒ පැත්තේ මෙතන ඉඳන් මේ ක්‍රියාවලිය වෙන්න ඉඩ හරින්න දැන්. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සිතේ සිතුවිලි බලමින් භාවනා කරන්නෙමි. එහිදී විනාඩි 10ක් පමණ කාලයක් සිතුවිලි වලින් තොරව හා පොඩි පොඩි වැඩ කරන්නට කරමින් සිටින්නට පුළුවන්. එහෙත් S2 වහගෙන සිටියත් ඇරලා තිබෙනවා වාගේ දැනෙනවා. සමහර වේලාවට ශරීරය හා අවට කුඩා ප්‍රදේශයක් ඇස් වහගෙන සිටියත් පෙනෙනවා. නැවත වරක් භාවනාව අතර පැටලිලා දැයි සිතෙනවා. එසේම ස්වාමින් වහන්සේ සංකීර්ණ වැඩක් කිරීමේදී සිත දිහා බලා සිටින්නට නොහැක. එය කිරීමට ගොස් ඒ වැඩ වැරදි ඇති වැරදි ඇත. විම නිසා එවැනි අවස්ථාවලදී සති සම්පජන්ණය වඩන් සති සම්පජන්ණයක් වැඩෙන්නේ නැද්ද? ගෞරවයෙන් පහදා දෙන්න. මෙම වස් කාලයේ ඔබ වහන්සේගේ භාවනා කර්මස්ථාන දියුණු කර ගැනීමට චිත්ත ශක්තිය ධෛර්යයක් ලැබේවා. ත්වන් සරණයි. ඇත්තටම දැන් අර හුඟක් හිත යොදලා හිත කියන්නේ අපේ අවධානය යොමනා කරන යම් යම් වැඩ තියෙනවා අපි තුමු හිතලා කරන වැඩ. ඒක හුඟක් මොලේ කල්පනා කරලා තියෙන කරන වැඩ තියෙනවා. එතකොට ඒ කියන්නේ නොදැනුවත්වම ඒකට බහින ස්වභාවයක් තියෙනවා. එතකොට ඉතින් සතියෙන්ද ඉන්නේ කියන එකට වඩා අර අරමුණ මගින් අපිව ටිකක් ග්‍රහණය කරගන්න ගතියක් තියෙනවා. එතෙන්ද ටිකක් අමාරුයි කොහොමද මේ සම්පජඤ්ඤයක් පවත්න්නේ කියලා. කාගෙද කියලාත් පොඩ හොඳයි. ඒ කියන්නේ දැන් දැනට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ ඒ කටයුතු වලදී සතිය පවත්වන්න බැරි කමද නැත්නම් ඔව් අනිත් අනිත් කටයුතු වලදී සතිය සතියෙන් යන්න පුළුවන්. හරි. අර මීට කලින් වතාවක විස්තර කරේ මේ කියන්නේ දැන් අර අරමුණකට බහිනවා වගේ කියලා මේ මොකද්ද ආලෝක ස්වභාවයකට යනවා වගේ දැන් ඒව නැද්ද? දැන් ඒව මොකුත් නැහැ. දැන් සිතේ අර සිතවිලි නැතුව ඉන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ සිතවිලි එන්න නොදී නිකන් තද කරලා තියන් ඉන්නවද නැත්නම් ස්වභාවයෙන්ම හිත විවේක වෙලාද? ස්වභාවයෙන්ම විවේක. ස්වභාවයෙන්ම විවේක වෙලා. හොඳයි. අපි හිතමු සක්මන් කරද්දී මොකද වෙන්නේ? සක්මන් කරද්දී සිතවිලි නැතුව නිකම්ම යන්න පුළුවන්. කය යනවා විතරයි. කය යනවා විතරයි. හිත නිස්කලංකව තියෙනවා. හොඳයි. ඉඳ ඉඳගෙන ඉඳද්දිත් ඒ විදිහටම යන්න. ඒ කියන්නේ හිත බොහොම සැහැල්ලුවෙන් යන්න දැන්. ඒ කියන්නේ ආයි මේ කියන්නේ සිතවිලි වලට එන්න එපා කියලා නිකන් අර තරවටු කරලා ලවත්තගෙන ඉන්නවා කියන ආකල්පෙන් යන්න එපා. ඒ නෝට නිකන් අත්තරලා දාලා එනවා නම් එන්න දෙන්න. එනවා නම් එන එනවා ඊට පස්සේ ආවට දැන් අර දැන් සතිය දියුණු නිසා මේවට කිසිම බය වෙන්න අවශ්‍ය අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එනවා ඊට පස්සේ අපි ඒව ගැන දැනුවත් වෙනවා. දැන් අපි තුමු ද්වේෂයක් ආවර කලින් කිව්වා වගේමයි ද්වේෂයක් ආවට මේ ද්වේෂයෙන් ද්වේෂය පෝෂණය කරන්නේ අපි. ද්වේෂ මගේ කරගන්නේ මමමයි. දැන් මේ ද්වේෂය මගේ කරගන්න නැතුව මේ ද්වේෂය කියන්නේ නිකන් මේ හේතුන් නිසා ආපු දෙයක් කියලා ඒක තේරුම් ගත්තනම් අන්න අපි ආව පෝෂණය කරන ස්වභාවය නැති වෙනවා. ඊටසේ ආදුර වෙලා යනවා. ඊටසේ ආයෙ එන්නේ නිකන් නිස්කලංක බවකටම. එහෙම නැත්තම් අපිට බලන්න පුළුවන් දැන් දැන් හැබැයි මම හිතනවා මේ මට්ටමටත් පුළුවන් වෙයි කියලා. දැන් මේ රාග ద్వේෂය වගේ දේවල් පහසුවෙන් අල්ල ගන්න පුළුවන්. සනාස සිතවිල්ලක් આવුත් එහෙනම් මම ඒක දිහා බලන්නේ නැතුව දැන් නිකම්ම යන්න ආරිනවා. ඒක දිහා ග්‍රහණය කරන්න යන්නේ නැහැ. යන්නේ. ඒක එක ක්‍රමයක්. ඒ කියන්නේ අපිට පුළුවන් දැන් අපි සිතුවිල්ලක් ආවම ඔහේ යන්න දෙනවා. ඒ කියන්නේ අපි ඕක වැඩිය බලන්න ගියොත් එයා අල්ලා ගන්නවා අපිව. හැබැයි පොඩ්ඩක් බැලුවොත් දැන් ටිකක් හැබැයි සතිය දියුණුනාට පස්සේ මේක දිහා පොඩ්ඩක් බලලා ඒකෙන් තේරුම් ගන්න පුළුවන් නම් ආ මේ ඇවිල්ලා තියෙන්නේ අපි තුමු තණ්හාවකින්. නැත්නම් මේ ඇවිල්ලා තියෙන්නේ රාගයක්. මේ ඇවිල්ලා තියෙන්නේ ද්වේෂයක්. මේ ඇවිල්ලා තියෙන්නේ නිකන් මට ඉස්සරහට කරන්න තියෙනව වැඩක්. ඔන්න ඒ ඒ හා සමානව නැත්නම් ඊට අනුරූපව මට මේ ඇවිල්ලා තියෙන සිතුවිල්ලක්. නැත්නම් මං අතීතේ වෙච්ච දෙයක් අල්ලගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් හිතන්න තේරුම් ගන්න පුළුවන් දැන් මේ මං අතීතේ කරපු දෙයක් අල්ලගෙන එතන කෙනෙක්ව හදනවා. ඒ කියන්නේ දැන් අපි තුමු අපි කාට හරි උදව් කළා. ඒ උදව් කරපු එක මතක් කරා. මේ මං අන්නරයට මෙහෙම දෙයක් කරානේ කියලා අන්න මතක් වෙනවා. ඒතර ඒ මතක් වීම හරහා එතන ඔන්න මමෙක් හදනවා. අර ඒ ස්වභාවය තේරුම් ගත්තා නම් අන්න එතන උපාදාන නොකර අන්න අතරිනවා. අර එතකොට ප්‍රඥාව පැත්තේ තව දියුණු වෙනවා. නිකන් අර ඔහේ යන්න දීම අනිත්‍ය ස්වභාවයෙන් දැක ගන්න පුළුවන්. එනවා යනවා එනවා යනවා. ඉතින් එතකොට තේරුම් යනවා මේක කොයි එකක්වත් නතර වෙන්න ආපුවා නෙමෙයි. කොයි දෙයක් යම් යම් හේතුන් නිසා ආවා යනවා. ආවනම් ගියා. ඒ ඒක එක ක්‍රමයක්. දැන් ඔය ඔය එක එක ක්‍රම පොඩ්ඩක් හිතට හුරු කරලා දියන්න. හුරු කරලා තිබ්බට පස්සේ එයා කැමති එකක් ගන්නවා. ඒකෙත් සමානලට පාලනයක් නැහැ. එයා කැමති ක්‍රමේ තමයි අනුගමනය කරන්නේ. අතම් වෙලාවක නිකන් ටිකක් ඔහේ යන්න දෙනවා. ඇතැම් වෙලාවක බලන හේතුව මොන මොකක් නිසාද ආවේ? ඒ කියන්නේ අතීත හේතුවක් නිසාද නැත්නම් අනාගතේ කරන්න ඉන්න දෙයක් නිසාද? ඔන්න ඒ වගේ පැත්තකින් එයා බලනවා. එහෙම නැත්නම් මේ ඇවිල්ලා තියෙන තණ්හාවකින්ද? එහෙම නැත්නම් මේක මේ මමෙක් ඉන්නවා කියලා හදාගත්ත දිට්ඨියකින්ද ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මමයි අනුන්වයි සංසන්දනය කිරීමක් හරහා ගියපු මාන්නෙකින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔන්න ඔය අහුවෙනවා. ඒ ඒ අහුවීම ටිකක් අර අරිට වඩා ටිකක් රසවත් ගතියක් තියෙනවා. රසවත් කියන්නේ මේ මේ කුණු ටිකක් තමයි එළි වෙන්නේ. ඒ වුණාට එතන හරහා ප්‍රඥාවක් දියුර වෙනවා. එහෙම අර ඒ ක්‍රමත් පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ ක්‍රමත් නිකන් අත්හදා බලන්න. එතකොට තව තව මේ මේවට අහු වෙන ගතිය අඩු වෙනවා. අහු වෙන يعني මේ සිතුවිලි වලට අහු වෙන ගතිය අඩු වෙන්න අඩු වෙන්න තව හිත විවේක වෙනවා. හොඳයි. ඔව්. ගිය පාර උපදේශ තුන් පරිදි ඒ විදිහට කරගෙන කරගෙන ගියන් පස්සේ පොඩි කාලේ වහිටම් පටන් මේ මට තේරුණා. පොඩි පොඩි කාලේ මේ සිටි පොඩි කාලේ මේ අමතක වෙච්ච දේවල් හිතා එනවද ඉස්සරහට ඇවිල්ලා ඉවරලා ඒව සම්පූර්ණ ඔක්කොම බලලා බලලා ඉවර කළා දැන් අර නිකන් නිකන් යන එහෙම ඒ කියන්නේ මේවා ඒ අපේ නිකන් යටිහිතේ කියලා ඔය සාමාන්‍ය අතෙන් දහමට ඒ තරම් අදාළ නැතුණානේ යටිහිතේ වගේ නිකන් තැම්පත් වෙලා වගේ තියෙනවා ඒ ඔක්කොම එළියට එන්න ඕනේ ඒවා සුද්ධ වෙන්න සුද්ධ වෙන්න ලොකෝ චිත්ත සහනයක් තියෙනවා ඒවා ඒවා එළියට එනකොට නිකන් අතල්ලා දාන්න ඒවා මගේ කරගන්න යන්න එපා. ඒවා තලලා යට කරන්න යන්නත් එපා. එන්න දුන්නා අතල්ලා දැම්මා. හොඳයි. ඔහම යන්න. එතකොට තව කියන්නේ මේක තව තව සුද්ධ වෙම් සුද්ධ වෙවි සුද්ධ වෙවි යන්න ඕනේ. ඊළඟට අනිත් වැඩ කටයුතු යෙදෙද්දිත් වල යෙදෙනකොටත් බලන්න හුඟක් වෙලාවට සමහර වැඩවලදී අපිට මේක කරන්න බෑ. ඒක ඒක බහින්න වෙනවනේ සමහර වැඩ තියෙනවා අවධානය ඍජුව ගන්නවා. දැඩිව ගන්නවා අපි. එතකොට මේ වැඩේ තුලමයි අපි ඉන්නේ. අපි ඉන්නේ මේ වැඩේ තුලමයි. සමහරවිට එතකොට අමාරුයි නිකන් අර පැත්තකින් ඉඳලා වගේ නිකන් හිත ගැන අවධානයෙන් මේක කරන්න චුට්ටක් අමාරුයි. මොකද මේ මේ වැඩේ විසින්ම අපිව ගන්නවා ඇතුළට. හැබැයි ඊට වඩා දැන් සාමාන්‍ය වැඩ තියෙනවා. අපි තුමු මිදුලක් අතු ගන්නවා. හරිම සරලයි. ආයි අමුතුවෙන් මේ හිතන්න දෙයක් නැහැනේ. මේ ඉඳලා යහට මෙහාට කරන්න තියෙන්නේ. ඕක ආයි ඔලුවෙන් කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී සතියෙන් කරන්න. ඒ වගේ වෙලාවදී මේ වැඩේ කරනවා අපි නිකන් හිත හිත නිකන් නිස්කලංකව තියන් ඉන්න. නැත්නම් හිස්ව තියන් ඉන්නවා. හැබැයි හොඳට පොතක් පතක් බලද්දි නැත්තම් අපි තුමු පරිගණකයක් ක්‍රියාත්මක කරලා ගන්න එක අමාරුයි. එතෙන්දී මේකට බැහැින්න වෙනවා. ඒ වැඩේ අනුව තමයි ඉතින් ඒක යන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. හරි. ගෞරවනීය සාමින් වහන්සේ මා දැන් භාවනාවේ යෙදෙන්නේ චිත්තානුපස්සනාවේ. එහෙත් ඒ අවස්ථාවේදී මා කරා සිතුවිලි නොපැමිණීම නිසා ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි මා දැන් කායානුපස්සනාවටත් වේදනානුපස්සනාවටත් නොගොස් කෙලින්ම චිත්තානුපස්සනාවට බැස ගනිමින් සිටින්නෙමි. ප්‍රශ්නේ පළවෙනි කොටස ස්වාමින් වහන්සේ යම් සිතුවිල්ලක් විවිධ වාරයන්හි මා කරා පැමිණේ නම් එයින් අදහස් වන්නේ මා නියමාකාරයෙන් ඒ සිතුවිල්ලේ ඇති අකුසලය හඳුනාගෙන බැහැර කර නැති බවක්ද කරුණාකර මේ පහදා දෙනමින් ඉල්ලමි. එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ දැන් අපිටම අපිට රාගයක් එනවා. දැන් මේ රාගය හඳුනාගත්ත පමණින් ඊළඟ පාර මුළු يعني ජීවිත කාලෙටම රාගේ නැවිත්ින්නේ නැහැ. ඒ වෙලාවේ යන්තම් රාගේ නිවාගත්තා. හැබැයි තාම යට තියෙනවා. රාගානුසය යට තියෙනවා. රාගානුසය යට තියෙන තාක් මේක මතුවෙනවා. හැබැයි කලින් තරම් අපි තුමු දැන් හිතන්න අපි මුලින්ම පටන් ගත්ත යෝගයක් තියුණා නම් අපි තුමු භවනා නොකල යෝගයක ඔන්න රාග සිතුවිල්ලක් කාපු ගමන් අපි ඕකට අහු වුණා. අහු වෙලා ඩිගින් දෙකට දිගින් දෙකට ගියා. සෑහෙන කාලයක් ඉතින් ඔන්න රාගෙන් දැවි දැවි හිටියා. දැන් එහෙම තත්ත්වයක් නැහැ. අපිට උන් රාග සිතවිල්ලක් ආවා. ඒ බව දැනගත්තා. ඕනනම් අපිට උන් විනාඩියක් පැවතුණා නැවතිලා ගියා. ඒකේ ඒකේ ප්‍රතිඵලය ඒකේ ශක්තිය පැවතුනේ විනාඩියයි. හැබැයි ඔන්න ඊළඟ දවසක හරි ඊළඟ වෙලාවක හරි නැවතත් රාගේනවා. දැන් ඒකෙත් අපි ওই විදිහටම කරා නම් ඒකට ආසාදයට අහු වෙලා ගියේ නැත්තම් යන්න දුන්නා නම් එතකොට අන්න විඩාණියක් ඉන්නෙත් නැහැ. අපි තුන් තප්පර 40න් ගියා. ඊළඟ පාර එනවා. ඔන්න තප්පර 30න් ගියා. ඊළඟ පාරේ අපර 10න් ගියා. අන්න වගේ මේකේ අර අපිට ශක්තිය දිනු වෙනවා රාගයේ ඈතට යන්න කලින් මේක ඉවර කළා දාන්න. අපි කියන්නේ අර මේ නියපොත්තෙන් කඩලා දානවා කියන්නේ. අපිට මුලින් මුලින් කරන්නේ දැන් පොරෙන් කපලා දාන එක. ඊට පස්සේ ඉතින් පිහියෙන් කපන එක කරන්නේ. මොකද දැන් පොරෙන් කපන තත්ත්වෙට දිනුනාට පස්සේ තමයි අපිට වැඩේ කරගන්න පුළුවන් හැකියාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි තව තව දිනු වෙන්න දිනු වෙන්න සතිය දිනු වෙන්න දිනු වෙන්න පිහියෙන් කපන මට්ටමින් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් මුලදී මුලදී අහුවෙද්දී ඔන්න අර නිකන් නියපොත්තෙන් කඩන වට්ටමින් අයින් කරගන්න පුළුවන්. හරි එහෙම කරන තත්ත්වයක් තමයි දියුණු වෙන්නේ. හැබැයි ඒත් ඉතින් එන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන් රාග දුරු වෙනවා කියන්නේ ඉතින් අනාගාමී වෙලා. ඉතින් තාම ඉතින් එහෙම නැහැ කියලා හිතාගන්න. ඒ කියන්නේ මේ එන්න පුළුවන්. අපි මේ මේ විවෘතව යන්නයි තියෙන්නේ. හේතු තියෙනවා නම් මේවා එනවා. හැබැයි මගේ කරගන්න යන්න එපා. ඔන්න ආවා. ඉතින් මුලදීම දැනගත්තා. මුලදීම දැනගෙන අරගෙන එතනින් අයින් කරගත්තා. හොඳයි. ඒක ස්වාමීන් වහන්සේ මේ ආ කියන්න. ඔව්. යම් සිද්ධියක් එක එකක් නෙවෙයි වගේ සිද්ධි කීපයක් රාගේ ද්වේෂේ එක එක ඒවා තියෙනවා. ඒ සිද්ධියක් ඉතින් එනවා. ආයෙත් තව දවසක මම ආයෙ භාවනා කරනකොටත් එම සිද්ධියම මතක් වෙනවා. ඔව්. ඒකයි කියන්නේ තද්දට හිඳින් කාවැදිච්ච සිද්ධියක් වෙන්නත් පුළුවන්. එහෙමයි. ඔව් ඒව සුද්ධ වෙන්න ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ කීප සැරයක් එන්න එන්න එන්න වෙනවා. ඒ කියන්නේ ඒක එන්න දෙන්න. කියන්නේ අපේ කියන්නේ අපි නොදැනුවත්ව අපේ නිකන් අර හිතේ ඇඳිච්ච ත්‍රිත්ත තියෙනවා. චිත්‍රයක් කියලා හිතන්න. ඒ චිත්‍රය දැන් අපිටම අපි ඇඳලා තියෙන්නේ නිකන් දියසායම් වලින් නම් ඕකට වතුර ටිකක් ගහපු ගමන් යනවා. අපිටම හොඳ තීන්තකින් ඇඳලා තියෙන්නේ. එතකොට ඉතින් වතුර දාලා ඊට මොකක් හරි එකෙන් අතුල්ලලා ඩිනර් ටිකකුත් දාලා තමයි ඕක යවන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි. දැන් අපේ හිතට තද බල වෙච්ච ලෙස කාවැදිච්ච යම් සිද්ධීන් හිත පාරනව වැඩි. හිතේ හිතේ ඒගොල්ලෝ අපේ හිතෙන් සෑහෙන ප්‍රදේශයක් අල්ලන් තියෙන්නේ. ඉතින් ඒව සුද්ධ වෙන්න ටිකක් කල් යනවා. ඒකේ ඒක ඒක කාලේ ගියාට වරදක් නැහැ. හැබැයි වැඩේ වැඩේ වෙනවා. ඒ කියන්නේ විශ්වාසයෙන් යන්න වැඩේ වෙන්න ඉඩ හරින. ඒ කියන්නේ මතක් වෙනවා. හැබැයි දැන් ඉස්සර තරම් ඒකෙන් මේ අපි තුමු නිකන් සංවේග දනවන සිද්ධ වීමක් නම් අපි ඉස්සර නම් ඕක මතක් වුණ ගමන් ඔන්න ඇඬෙනවා අපිට. එහෙම දැන් යන්න එපා. නේ පොඩ්ඩක් උපේක්ෂාවෙන් දැන් මතක් වුණා පොඩ්ඩි නිකන් හිතේ කම්පනයක් ආවා. හැබැයි දරාගත්තා. ඊට පස්සේ මම නිකන් එහෙම ගියා. ඊළඟ පාර යනකොට ටිකක් අර තරම් කම්පනයක් නැහැ. ඊට පොඩ්ඩකින් නතර වුණා. ඊළඟ පාර දැනුවත් වුණා නිකන් උපේක්ෂාවෙන් නතර වුණා. අර කම්පන ස්වභාවය දැන් අඩු වෙනවා. එහෙම එහෙම එහෙම තමයි යන්නේ ඉතින්. ඔව්. කියන්නේ. ඒක සහන දෙවෙනි කොටසකුත් තියෙනවා මා කරා පැමිණෙන සිතුවිලි අතර හොඳයයි සම්මත සිතුවිලිද පැමිණේ. එවිට ගැටයුතු ගියර්මාර්ගයේ කුමක්ද? නෑ මෙතෙන්දී අපි චිත්තානුබසනාවට ආවහම කිසිම වර්ග කිරීමක් නෑ. එක જાතියක් හොඳ සිතුවිලි අනිත් જાතිය නරක සිතුවිලි කියලා හොඳ සිතුවිලි පවත්වන්නත් නරක සිතුවිලි ඉක්මනින්ම බැහැර කරන්නත් තත්ත්වයක් නෑ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ හොඳ වුණත් ඇවිල්ලා යනවා. නරකුණත් ඇවිල්ලා යනවා. දැන් මේ සිතුවිලි වල ඒ චිත්තානුපස්සනා මට්ටමේදී කුසල් ලකුසල් දෙකටම තියෙන සමතනක්. දැන් ඒකනේ අර අපි තුමු සදෝසං චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. වීත දෝසං චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. ආයි අපි තුමු දැන් සදෝසං චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. අපි සාමාන්‍ය ව්‍යවහාරේ නම් ඒ කියන්නේ වෛරසහගත සිතක් ආවා. ඉතින් අර ඉක්මනටම අයින් කරනවා. අපි තුමු විිත දෝසන් කියන්නේ නම් මෛත්‍රී සහගත සිතක් ආ. ඉතින් බුදුරජාණන් වහන්සේට කියන්න තිබුණානේ ඔතෙන්දී ආ මේ මෛත්‍රී සහගත සිතක් කියලා තියුනේ. පුළුවන් තරම් තව ටිකක් තියාගන්න කියලා කියන්න තිබුණානේ. එහෙම කියන්නේ නැහැ. මේ මට්ටමේදී චිත්තානුපසනා මට්ටමේදී කුසලයත් අකුසලයත් දකින්නේ එක එක සමාන මට්ටමකින්. ඒක නිකන් සිතුවිල්ලක් පමණයි. ඉතින් හුඟක් වෙලාවට අපිට දැන් අපි කුසලයේ පැත්තට නැඹුරුනහම කියන්නේ යහපතට නැඹුරුනහම සත්පුරුෂ ස්වභාවයට සත්පුරුෂ ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න මමයා හදන්න ගන්නෙත් මේ අපි කරපු හොඳ වැඩ හරහා හොඳ වැඩක් මතක් කරනවා මම මර මනුස්සයට උදව් කරානේ කියලා මතක් කරනවා මේ මම නොහිටින්න ඔය අර මනුස්සයා හරි අමාරුවක වැටෙන්නේ කියලා අන්න දැන් එතනත් ඒ හැදින්නෙත් මම එක්කම ඉතින් අර දැන් එතනත් ඒ කියන්නේ අර දැන් මමයක් මමෙක් කියලා අල්ලගෙන නේද එතනත් ඉන්නේ යට තියෙනවා ආත්ම දෘෂ්ටියා මම මම එතන හිටියේ නැත්තම් මේ මිනිස්සු හැරේ මාරුක වැටෙන්නේ. අර එතන ඒ එතන දැන් සිද්ධිය වෙලා දැන් සතියක් විතර වෙනවා. නමුත් වර්තමානයේ මේ සිද්ධිය අල්ලලා දැන් මෙතන කෙනෙක්ව හදනවා. එහෙම තත්ත්වයක් තියෙන. ඒ නිසා ඒ වගේ දේවල් වලින් තමයි දැන් අහු වෙන්නේ අපි. කුසලයෙන් අහු වෙන්නේ දැන්. අකුසලයෙන් නෙවෙයි. ඉතින් මේ ඒ தත්ත්වය අපි තේරුම් ගන්නවා මේ මේ කුසලයක් නෙමෙයි මේක හරහා දැන් මේ දකින්න ඕනේ දිට්ඨියක්. මෙතන දැන් දිට්ඨිය තියෙන්නේ. මේ දිට්ඨියෙන් ආපු ස්වභාවයක් කියලා තේරුම් ගත්තනම් අන්නේ මේ දැන් කුසලය හරහා මමෙක් හදන්න පුළුවන් හැකියාව ලැබඳුර වෙලා යනවා. ආයි හිත විවේක වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දැන් මම භාවනා වැඩසටහනකට සහභාගී වෙනකොට ඉතින් ඒ මොකක් හරි ඒ වගේ එකක් මතක් වුණාම ඔව්. කියන්නේ භාවනා කරපු හැටි අපිට එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා ඒක ලැබුණු උත්තරේ ඉතින් ඒවත් මතක් වෙනවා. කමන්නේ. ඒ කියන්නේ එහෙම එහෙම මතක් වෙනවා. බලන්න ඒ මතක් වීම හරහා දැන් බුදුරජාණන් වහන්සේ හරිය ලස්සන වචන තුනක් පාවිච්චි කරනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා. අභිනන්දනය කරනවා කියන්නේ අපිට මේ මතක් වෙච්ච දෙයක් හරහා අපි ලොකු සතුටක් භුක්ති විඳිනවා. අපි ගැනේ ගැනම හිත හිතා ලොකු ප්‍රීතියක් සතුටක් භුක්ති විඳිනවා. ඒක එක පැත්තක්. අභිවදති කියන්නේ මතක් වුණා ඒක ඔස්සේ නිකන් ඇතුළත කතාවක් දැන් ගොඩ නැගෙනවා. කතා කරගෙන කතා කරගෙන යනවා නිකන් සිතුවිලි දාමයක් දැන් ඒ හරහා යනවා. එනත අජ්ජෝසාය දිට්ඨති කියන්නේ මේ ඒ අරමුණ මතක් වුණා. ඔන්න ඒක ඇතුළෙම ඉන්නේ දැන්. ඒක ඇතුළටම බැහැගත්තා. ඉතින් මේ තුනම ප්‍රමාද වීමක් කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. මේ කියන්නේ මේ විදිහට අපි අරමුණක් එක ගනුදෙනු කරනවා නම් ඒ ආපු අරමුණ හරහා අපි ලොකු අභිනන්දනයක් ඇති කර ගන්නවා නම් නැත්නම් ඒ හරහා ලොකු ඇතුළත කතාවක් අරගෙන යනවා නම් නැත්නම් අරමුණේ බැහැ ගන්නවා නම් එතන තියෙන ප්‍රමාද වීමක්. නමුත් දැන් අපි ටික ටික ටික ටික සතිය දියුණු වෙනකොට චිත්තානුපසනාව ධම්මානුපසනාව දියුණු වෙනකොට අර කලින් විස්තර කරා වගේ මේ අරමුණ වැඩි දුර යන්න නොගින් යන්න නොදී ඉතින් හිමීට අයින් කරලා දානවා. කුසල් කුසල් අරමුණක් වෙන්න පුළුවන්. දැන් දැන් මෑනියෝ දැන් මේ කතා කරනවා. ගෙදර ගිහලා මතක් වෙනවා මම මෙහෙම ඇහුවා මෙහෙම ඇහුවා. එතෙන්දි බලන්න නිකන් තියෙනවා නම් මේ මම හදන ස්වરૂපයක්. මම දැන් අනිත් අය ඉස්සරහා මෙහෙම ඇහුවානේ කියලා එහෙම හැදෙනවා නම් අන්න ඒ කියන්නේ දිට්ඨිය පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතෝ නිකන් මෙන්න මේකයි මෙතෙන්ට කරන්න ඕනේ කියලා අපි උත්තරේ වශයෙන් මතක් වෙලා ඒක එතෙන්ට පාවිච්චි කරනවා නම් එතන එතරම් සැලක ප්‍රශ්නයක් නැහැ. එතන නම් ප්‍රඥාවක් අවදීලා තියෙන්නේ. අපිම තේරුම් ගන්න ඕනේ මේ එන සිතුවිලි වලින් කොහොමද මායя අපිව මුලා කරන්න හදන්නේ. කොහෙන්ද අපිව අන්දන්න යන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. දැන් දැන් අපි සිතුවිල්ලක් ආපුවාම අපි දැන් හිතනනේ ආ මේක මගේ මේ ද්වේෂයක් මේ ද්වේෂ සහගත සිතුවිල්ලක් කියන. ඔව් ඔව්. එහෙම නැත්නම් මේක රාග සහගත සිතුවිල්ලක් ඒ වගේ කියලා හිතනවා වගේ. ඔව්. දැන් මේ වගේ සිතුවිල්ලක් මෙතෙන්දි මෙතෙන්දි විශේෂයෙන්ම ධාමයෙන් යන්න පුළුවන් තණ්හා දිට්ටි මානවලින්. කියන්නේ කුසල පැත්තේ වුණත් තණ්හා දිට්ටි මානවලින් යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යමක් කරන්න තියෙන කැමැත්තක් කරා. මේ කුසලයක් තමයි. ලොකු වැඩක් හොඳ වැඩක් වෙන්න පුළුවන්. ඔන්න අපි දඹදිව වන්දනාව යන්න මතක් වෙන්නේ. ඉතින් ඒක එතනක් තියෙන්නේ අර කුසල ඡන්දය තමයි. හැබැයි දැන් මේ මේ යන්නේ දැන් මේක වරදවා ගන්න නම් එපා. මොකද දැන් අපි දැන් <laughs> මෙහෙම කියනකොට කට්ටිය ඉතින් ඊළඟට අහනවා මේ සාවිනහතට මල් පූජා කරන්නත් හොඳ නැද්ද? පහන් පූජා කරන්නත් හොඳ නැද්ද කියලා ඊළඟට ප්‍රශ්න කරනවා. ඉතින් මේ කතා කරන්නේ වෙන මට්ටමක්. ඉතින් අපි චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් මට්ටමට ආවහම ඒ කියන්නේ ඒවා කුසල් අකුසල් දෙකටම ඒකයි මම අර මතක් කළේ බුදුරජාන් වහන්සේ ඒ එක්තරා මට්ටමකදී සම තැන දෙන්නේ. මොකද ඒවත් සිතුවිලි මට්ටමකින් දකින්නේ. ඒවත් ධම්මා රම්මන මට්ටමකින් දකින්නේ. ඒවත් හිතේ පහළ වෙන අපිටම දැන් සද්ධාව කියන එක ධර්මයක් වශයෙන් දකින්නේ. ධර්මතාවයක් වශයෙන් දකින්නේ. දැකලා ඒක වර්ධනය කරනවා වෙනුවට ඒක ඇති වෙච්ච හැටි දකිනවා. ඒක නැති වෙච්ච හැටි දැකලා ගියා. ඊට පස්සේ අපි තුමු මෛත්‍රියක් පහළනවා. මෛත්‍රිය ඇති වුණා. ඊළඟ නැති වුණා. ඔන්න ගියා. ඉතින් මේ හැම දෙයක්ම ධර්මතාව වශයෙන් දකින්නේ. ඉතින් එතකොට තමයි සංස්කාර වෙන්නේ. දැන් කියන්නේ මේ කොයි දේ කුසල් වුණත් අකුසල් වුණත් පහළ වෙන්නේ හේතුන් නිසා. පහළ වෙන්නේ හේතුඵල න්‍යායයකටනේ. එතකොට අන්න මේ ඔක්කොම යටෙන් එකම සංස්කාර ගොඩට තමයි වැටෙන්නේ. එතකොට තමයි කොයි සංස්කාරයක් කුසල් වෙන්න පුළුවන්, කුසල් වෙන්න පුළුවන්. කොයි සංස්කාරයටත් සමහිත පවත්තන මට්ටමක් ඒ හරහා තමයි හැදෙන්නේ. හොඳයි. හරි. කෞරණීය ස්වාමින් වහන්සේ භාවනාව පටන් ගැනීමේදී දිනෙත්ව සහ තම සිරුර දෙස පමණක් බැලීමේදී සැනකින් එයට එය යටපත් වී සිතුවිලි සමුදායක් පැන නැගේ. කමාකර මෙයට විකල්පයක් පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. මම හිතනවා මේ ආරම්භක අවස්ථාවේ ඉන්න කෙනෙක් කියලා වැඩි භවනා කර කළා අත්දැකීම් ලැබපු කෙනෙක් නෙමෙයි වෙන්න ඇති කියලා. සාමාන්‍යයෙන් ඉතින් අපි يعني ආරම්භක යෝගයේදී භවනාව පටන් ගත්ත කාලෙදිම ඉතින් ඇස් ඇස් දෙක පියාගත්ත ගමන් අනිවාර්යෙන් සිතුවිලි එනවා. ඉතින් ඒක වළක්වන්න බෑ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නම අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ මේ කාමයන් එක්ක ඉන්න. අපි ඉතින් අපි තුමු මේ ස්ථානයකට එන්න කලින් ඉතින් අපි ජීවිතේ විවිධාකාර අරමුණු ඇසුරු කරමින් කාම අරමුණු ඇසුරු කරමින් ගත කරපු හිතක් තමයි දැන් මේ ඇවිල්ලා මේ අපි දමු ආනාපාන සතිය වගේ ඊටාම උදාසීන අරමුණක රඳවන්න උත්සාහවත් වෙන්න. නමුත් ඒක ඉතින් හිතට කරන්න ලේසි නෑ. මොකද හිත යන්නේ මේ පරණ අරමුණු ඔස්සේමයි යන්නේ. ඉතින් S2 පියාගත්තාම පරණ දේවල් ඔක්කොම කාම සංඥා වශයෙන් මතක් වෙනවා. එතකොට මේ කාම සංඥා දුරු කරන්න උපක්‍රමයේ වශයෙන් තමයි අපි මේ මේ රූප කර්මස්ථානයක් හඳුල්ලා දෙන්නේ. ඒ කියන්නේ අපිටම ආනාපාන සතිය වෙන්න පුළුවන්. නැත්තම් පිම්බීම හැකිලිම භාවනාව වෙන්න පුළුවන්. නැත්තම් කය අරමුණු කිරීමක් වෙන්න පුළුවන්. කයේ තියෙන ස්පර්ශ වෙන ස්ථාන අරමුණු කරනවා වෙන්න පුළුවන්. ඊළාට සක්මනේ ඉඳන් ඔන්න ඒ වදින තැන ස්පර්ශ වෙන තැන ඒක අරමුණු කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ කොයිව මේ රූප කර්මස්ථාන කියලා කියන්න පුළුවන්. එතකොට මේවා භාවිතා කරනවා අර හිතට එන নানা ප්‍රකාර අපේ අතීතයේ අපි ගත කරපු දේවල් කරපු කියපු දේවල් මේ එන ඔක්කොම කාමසඤ්ඤා ටික දුරු කරගන්න උපක්‍රමයේ තියෙන්නේ මේ අපි හඳුන්වා දෙන මේ කර්මස්ථානේ. එනිසා කර්මස්ථානයට හිත ගන්න උත්සාහත් වෙන්න එකපාරටම බැරි වෙනවා. ඒකේ ඒක හැමෝටම එහෙමයි. මේ මෙතන ඉන්න කවුරුවත් ඇස් දෙක පියාගත්ත ගමන් ඩක් ගාලා මේ ආනාපාන සතියේ ගිය අය කවුරුවත් නැහැ. මමවත් නැහැ. මේ අනිත් අයත් නැහැ. ඉතින් අපි හැමෝම සෑහෙන උත්සාහවත් වෙලා වෙලා වෙලා වැටි වැටි නැගිටපු ගමනක් තමයි මේ තියෙන්නේ. ඒ හින්දා මේ අධෛර්යමත් වෙන්න එපා. අනිවාර්යෙන් හිතට කෙලෙස් සිතුවිලි එනවා. හැබැයි ඉතින් ටිකක් එහෙම ගිහිල්ලා ඔන්න ආයි මතක් වෙනවනේ යම් අවස්ථාවක ආ මම මේ ආවේ භාවනා කරන්නයි කියලා මතක් වුණාට පස්සේ ආයි පොඩ්ඩක් තවත් විනාඩියක් දෙකක් ආයි ආනාපාන සතිය ඔස්සේ යන්න. ඉතින් ආයි දුවනවා කොහෙට හරි. ඉතින් ආයි විනාඩි 5ක් 10ක් ඔන්න හතරමං වෙලා ඉන්නවා. ආයි මතක් වෙනවා. ආයි පොඩ්ඩක් තියන්න. ඉතින් ඔහොම තමයි යන්න තියෙන්නේ. හොඳයි. අවසාන ප්‍රශ්නය පර්යංක භාවනාවේදී දැස් වසා ටික වේලාවකින් තද නිදිමත ගතියක් ඇති වේ. එවිට දැස් සැරගෙන භාවනා කළාට කමක් නැද්ද? එයින් භාවනාවට බාධාවක් වේද? දැන් අපි උපක්‍රමයක් වශයෙන් අර නිින්දෙන් මුදව ගන්න නම් ඒක ඉතින් වරදක්ම නැහැ. හැබැයි උඟාක් අර ගැඹුරට යන ගතිය නම් අඩු වෙනවා. හැබැයි නිින්ද කඩා ගන්න උපක්‍රමයක් වශයෙන් ටික වෙලාවක් ඕක කරාට වරදක් නැහැ. හැබැයි කෙලින්ම S2 ලොකුවට අරගෙන නම් ඒත් අමාරුයි. S2 ටිකක් මද පමණට නිකන් අඩවන් කරගෙන කරාට වරදක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ S2 S2 නිකන් අඩවන් කරගෙන ඉඳද්දී බොහොම නිශ්චල පරිසරයක් තමයි කියන්නේ වෙනස් වෙන අරමුණු මුකුත් නැහැ. නිකන් ඒකාකාරී පසුබිමක් තමයි ඇහැට පේන්නේ. ඇහැ අඩවන් කරගෙන තියෙන්නේ. එහෙම ටිකක් දුර ගිහිල්ලා හැබැයි නිින්ද නිින්දෙන් මිදුනහම එහෙම නැත්නම් නිින්ද ජයගත්ත වෙලාවක නැවත S2 පියාගන්න. එතකොට තමයි තව ගැඹුරට යන්න පුළුවන්. මේ තව මේ විස්තරයක් දැනගන්න ඕන නම් කියන්න. ඒ කියන්නේ අපි S2 පියා ගැනීමෙන් මුල් කාලේදී මම මේ කතා කරන්නේ සෑහෙන්න මුලකදී يعني S2 පියා ගැනීමෙන් හොඳට මේ දැන් අපි මෙතන මේ භාවනා කරද්දී ඇහෙන් ගන්න අරමුණු පුළුවන් තරම් අඩු කළා. S2 පියා ගන්නවා කියන්නේ ඇත්තෙම නෑ. අපි නිශ්ශබ්ද පරිසරයකටත් යනවා. එතකොට මේ කණෙන් ගන්න අරමුණුත් අඩුයි. ඊළඟට ගඳ සුවඳවල් කියලා විශේෂ දේවල් ඇත්තෙත් නැහැ. ඒතර නාසයෙන් ගන්න අරමුණුත් අඩුයි. ඊළඟට විවිධ දේවල් හපන්නේ මේ අනුභව කරන්නේ මොකක්වත් නැහැ. ඒතර දිවෙන් ගන්න අරමුණුත් නැහැ. දැන් අපිට තියෙන්නේ මේ කයෙන් ගන්න අරමුණුයි හිතින් ගන්න අරමුණුයි විතරයි. ඉතින් ඔය දෙක තමයි දැන් අපි ගනුදෙනුව තියෙන්නේ. හිතයි කයයි අතර තමයි ගනුදෙනුව තියෙන්නේ. එතකොට අපි දැන් කය ගත්තොත් ආනාපාන සතියේදී අපි හිතමු හිතත් ටිකක් දැන් නිස්කලංක වුණා කියලා. අන්න එතකොට මේ කයේ දැනෙන අරමුණක් විතරයි තියෙන්නේ. ඒ නිසා එතෙන්දී අපි නැවතත් ඇහැ විවෘත කරගත්තොත් ඔන්න අර පොඩ්ඩක් අර මේකේ තියෙන පහසුව අඩු වෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම S2 වහගත්තාම හොඳටම නිින්ද යනවා නම් ඉතින් ඒ හොඳටම නිදා ගන්නවට වඩා නම් ඉතින් හොඳයි. හොඳටම නිදා ගන්නවට වඩා නම් S2 පොඩ්ඩක් අරගෙන මේ සතිය පවත්වන එක හොඳයි. හොඳයි. එතකොට අපේ ලිඛිත ප්‍රශ්න අවසానයි. කාට හරි මේ අන්න මේ මෑණිකට ඔව්. ගරුතර ස්වාමීන් වහන්සේ මම සිත දිහා සිතින් බලමින් චිත්තානුපස්සනාව කරගෙන යනවා. මේ දැන් මම මේ එකපාරටම හිත භාවනාව කරනකොටම සිත එනවා මුණ ඉස්සරහට එනවා දැනෙනවා. ඒත් එක්කම ටිකක් අඩුයි සිතවිලි එනවා. එන සිතවිල්ලම මම කොමතකයක් හරි මේ සැලස්මක් හරි කියලා යටපත් කරගෙන යනවා. ඒත් එකම මේ නතර වෙලා තියෙනකොට සිතවිලි මට දැනෙනවා මේ සිත නිකන් පුළුන් රොද්දක් වගේ මේ හරි සැහැල්ලු වෙන වගේ කියන්නේ කිසිම මේ ගැඹුරු දෙයක් නැහැ හිතේ වගේ මේ නිකන් ඉස්සරහා පා වෙනවා වගේ ගතියක් දැනෙනවා දැන්. ඔව්. ඒක කිසි වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ මේ සිතුවිලි වලින් තොර අරමුණු වලින් තොර හිත ඊටාම සරලයි. ඒ කියන්නේ අපි විපස්සනාව හරහා යන්නේ සරල බවකට. නැතුව මේ අපි සාමාන්‍යයෙන් අරමුණු බහුල සිතුවිලි බහුල කියන්නේ කෙලස් බහුල හිත හරිම ආකීර්ණයි හරිම සංකීර්ණයි ඒක ඒක තියෙන්නේ මේ ඊටාම සංකීර්ණ වෙච්ච මට්ටමක තියෙන්නේ හැබැයි ටික ටික ටික ටික ඔක්කොම සුද්ධ වී සුද්ධ වී යනකොට හිත තියෙන්නේ නිකන් අර ඇල් වතුර ටික වගේ ඒ මුකුත්ම නෑ දැන් හිතලා බලන්න ඇල් වතුර වලට සීනි ටිකක් දැම්මම ඒත් මිශ්‍ර වෙලා ඒකට කිරි ටිකක් දැම්මම තව මොන හරි මිශ්‍ර වෙලා ඔන්න කෝපි ටිකක් දැම්මම තවත් මිශ්‍ර වෙලා ඉතින් ඒ ඔක්කොම මිශ්‍රණයක් නේ තියෙන්නේ. දැන් මේ හිත හිතත් පිරිසුදු වෙනවා කියන්නේ අර මොකක්වත් නැති ටික. කෝපිත් නැහැ, සීනිත් නැහැ, කිරිත් නැහැ, මොකක්වත් නැහැ සම්පූර්ණ ඇල්ලතුර ටික වගේ. ඇල්ලතුර ටික වගේ ස්වභාවය තමයි සරල බව කියන්නේ. එතකොට තමයි අන්න හිතේ ඕන තරම් ගැඹුරක් පේන්නේ. දැන් අපි තේහේක කෝපිහේක අපිට යට බලන්න බෑනේ. නමුත් තනි තනි මේ පිරිසුදුම වතුර නම් තියෙන්නේ අපිට ඒක ගැඹුර පේනවා. අන්න වගේ තමයි හිතෙත් මේ හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න හිතට එන්නේ සරල බවක්. ඒක ඒකෙන් මතු පිට තමයි දෙන්නේ. ඒක වරදක් නැහැ. හැබැයි ඕක ඉතින් අර අපි අපිටම සමත පැත්තෙන් නම් ඉතින් අරමුණක් තනි අරමුණක් දාගෙන ඒ අරමුණ ඔස්සේම නැත්නම් ඒ අරමුණටම නිමග්න කරලා ඒ අරමුණේම බැහැගෙන ඔන්න ඒ අරමුණ තුලින් හිත වර්ණ ගන්නලා තියන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් විපස්සනාවේදී ඉතින් අරමුණක් නැති ස්වභාවයේ හිත ඉන්නකොටත් ඒ ගතියේ තුල හිත පිහිටනවා. එතකොට කරන්න තියෙන්නේ මොකක්ද? එතකොට කරන්න තියෙන්නේ මුකුත් නොකර ඉන්න එකද? ඒක තමයි අමාරුම වැඩේ. ආයෙත් තියෙන එකක් ඇති වෙච්ච එකක් තමයි මම දැන් වෙනදා මට ඉච්ච සතිය නැත්තේ නෑ සතිය තියෙන. දැන් වැඩක් කරන්න යනකොට ඉස්සරහට සතිය එනවා. හොඳයි. එහෙම ගතියක් තියෙනවා එදිනදා වැඩවලදී ඉස්සරට ගොඩක් ඉස්සරට වඩා මේ සතිය ඉස්සරහට ඇවිදilla මේ කියන්නේ ඉරියව්ව මේ පෙන්නනවා වගේ ගතියක්. හොඳයි. ඒක කිසි වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපි මුලින් සතිය හඳුන්ලා දෙනවා. එතකොට ඉතින් සතිය තියෙන ප්‍රමාණය අඩුයි නැති ප්‍රමාණය තමයි වැඩි. ඒ කියන්නේ සතිය සතිය නැති කාලය වැඩි. නමුත් ටික ටික ටික ඕක දියුණුනොට දියුණුනකොට සතිය මුල් තැන ගන්නවා. සතිය එනවා ඉස්සරහට. ඒක තමයි ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ. ඉන්ද්‍රිය මට්ටමක් කියන්නේ දැන් අපේ තියෙන අනෙකුත් විවිධාකාර හිතේ මට්ටම් එක්ක හිතේ තියෙන කෙලස් මට්ටම් එක්ක දැන් කෙලස් වලට වඩා දැන් ඔන්න සතිය ඉස්සරහට ඇවිල්ලා. එතකොට අන්න යාට තේරෙනවා දැන් දැන් කියන හොඳ අවධානයක් තියෙනවා අවදිමත් බවක් තියෙනවා. අන්න ඒ කියන්නේ ඉන්ද්‍රිය මට්ටමකට දැන් දියුණු වෙනවා. ඒක කිසිම වරදක් නෑ ඒක වෙන්න ඉඩ හරින්න. හිත හිත නිස්කලංකව තියාගෙන එතකොට මේ වැඩේ යෙදෙන්න. ඒතර ස්වාමීන් වහන්සේ වේදනාවක් આવොත් ඒ අතර ඒක මෙනෙහි කරන්න එපා. දැන් ඒ කියන්නේ දැන් මෙහෙම බාව ඒ විදිහට ඉන්නකොට හිතේ ඔව්. අය කියන්නේ දැන් චිත්තානුපස්සනාවේ යෙදෙනකොටද වේදනානුපස්සනාව වේදනාවක් આવොත් අර වේදනානුපස්සනාවේදී වගේ එතකොට ආපහු වේදනාවක් මෙනෙහි කරන්න කලින් කරානේ ඒක නේද කලින් හොඳට කළා කළා කළානේ දැන් පොඩ්ඩක් හිත පැත්තට දාගත්තේ ආයි පුළුවන් නම් නොදායින්න ඒ කියන්නේ දැන් හිත දිහා බල බලා හිටියා. ඔන්න සිතුවිල්ලක් ආවා. හැබැයි මෑණියෝ අර මුලින් කිව්වේ සැලසුම් කරනවා ආහාරමේ කියලා අයින් කරනවා කියලා. එහෙම නැතුව දැන් එතනක් තියෙන නිකක් අර එන සිතුවිලි වලට නිකන් ද්වේෂ පදනමක්නේ. එහෙමත් එපා. දැන් නිකන් එන්න දෙනවා. අපි තුමු මේ ආවේ ඔන්න කලින් කරපු දේක් මතක් වුණා. අපි තුමු කලින් කරපු අපි අපේ කවුරු හරි දන්න කෙනෙක්ව දරුවෙක්ව මතක් වුණා. එතන තියෙන්නේ නිකන් අර තණ්හා ස්වરૂපයක්නේ තියෙන්නේ. ඒ දේ තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ යාම යාවි. දැන් එයාට අර මේ එන්නත් කලින්ම ගහලා දාන්න යන්න එපා. පොඩ එන්න දෙන්න. එන්න එන්න දීලා අපි තේරුම් ගන්නවා අහුවෙන්නේ නැහැ හැබැයි. එයා පොඩ්ඩක් එනවා එනකොටම තේරුම් ගන්නවා මේ තණ්හාවක් තියෙන්නේ. කියලා තේරුම් ගත්තනම් අන්න එයා අපිව ග්‍රහණය කරන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න දුරලා යනවා. ඊළඟට ඔන්න දේශයක් එනවා. කවුරු හරි එක මේ බහිම්බස් වීමක් මතක් වෙනවා. ඉතින් ඕන දේශයක් ආවේ කියලා තේරුම් ගන්නවා. ඉතින් දුරලා යනවා. ඒ මේ වගේ ටිකක් අර මධ්‍යස්ත පදනමක් දැන් ඇති කරගන්න ඕනේ. හිතේ හිතේ උපේක්ෂාවක් දිනු වෙන්න ඕනේ. අර මේ මේවට බය බය වුණොත් එහෙම අපි මේ මේ එන්න දෙන්නෙම නෑ පාරේ එනකොටම ගහනවා. එහෙම අවශ්‍ය නෑ. දැන් දැන් දැන් සතියෙන් ශක්තිමත් හිතේ එකඟ බවකුත් තියෙනවා. ඒ නිසා දැන් පොඩ්ඩක් බය ඉන්න. බය ඉන්නකොට ඔන්න එනවා. බය නැතුව ඒ කියන්නේ සූදානමින් හැබැයි සැහැල්ලුවෙන් ඕන දෙයකට එන්නත් දීලා ඉන්නවා. එතකොට ඔන්න එනවා. ඇවිල්ලා එතකොට එයා අපි මුලා නැති නිසා අපෙන් ශක්තිය ගන්න බැරුව එයාම දුරලා යනවා. එතකොට හරි සහනයක් තියෙනවා. එතකොට අර හිතේ කිසි චකිතයක් බයක් ආතතියක් මුකුත් නැහැ. මොකද Taman දන්න දැන් සතියෙන් සතිය මුල් තැන අරන් ඉන්නේ. සතියෙන් ශක්තිමත් වෙලා තියෙන්නේ. දැන් එහෙම ඇවිල්ලා ගියාට පස්සේ අපි තුමු සිතුවිලි මුකුත් ආවේ නැහැ ඊළඟට. දැන් එහෙම නිස්කලංකව ඉන්නවා කියලා හිතන්න. දැන් අර මෑණියෝ කිව්වේ දැන් අර සරලව ඉන්නවා කියලා. එහෙම ඉඳන්දි ඔන්න වේදනාවක් එනවා. පුළුවන් නම් වේදනාවට නොදයින්න. වේදනාව අරමුණු නොකර ආයි මෙතනම ඉන්න බලන්න. මේ මෙතන මේ දැන් සිතුවිලි ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ගියා. ආයි වෙන එකක් ආවෙත් නැහැ. දැන් මේ හිස් ප්‍රදේශයක ඉන්නේ. ඒ හිස් ප්‍රදේශයේ ඉන්න බලන්න. ඒ ඉන්දැද්දි ඉන්නවා කියන්නේ මුකුත් නොකර ඉඳීමක්. ඒ ඒ ඒ තුල බොහොම නිස්කලංකව සනසිල්ලේ නිකන් ඉන්න විතරයි තියෙන්නේ. හිත දිහා බලාගෙන ඉන්න. නිකන් හිත දිහා බලන් ඉන්න එච්චරයි. ඒ ඒ ඒ ඒ ස්වરૂපේ හුරු කරන්න ඕනේ. يعني අර මුකුත් නොකර අරමුණක් يعني සිතුවිලි ඇත්තෙත් නෑ බලන්න කියලා. වේදනාවක් ලොකුවට තිබුණෙත් නෑ. ඊළඟට කය අරමුණු කරන්නෙත් නෑ. නිකන් ඔය හිස් බවක් තියෙන්නේ. ඒ ඒ එතන අලුතෙන් කරන්න යනවා අපි යමක් කරනවා කියන්නේම සංස්කරණයක් කරනවා අපි නැවතත්. නැවතත් සංස්කාර ස්කන්ධය අවදි කරනවා. දැන් මෙතන ස්කන්ධ පැත්තෙන් විස්තර කරනවා නම් රූපස්කන්ධය දැන් ගෙවිලා ගිහිල්ලා. අපි දැන් රූප ආරම්මණයක් අරගෙන තමයි අපි ගියේ. ඒක ගෙවිලා ගිහිල්ලා. වේදනාවක් දැන් ඇවිල්ලා නැහැ. වේදනාවක් නිකන් සමන වෙලා තියෙන්නේ. මුකුත් හිතේ මතක් වෙන්නෙත් නැහැ. තමන්ගේ දරුවෙක් මතක් වෙන්නේවත්. ඒ මොකක්වත් මුකුත් සංඥා මට්ටමකුත් නැහැ. ඊළඟට දැන් මේ අරමුණක් ඇත්තේ නැහැ කියන්නේ විඥාන මට්ටමකුත් නැහැ. දැන් අපි මෙතෙන්දී මොනවා හරි අලුතෙන් කරනවා. හිතන්න දැන් මේ මේ මට්ටමේදී අපි අලුතෙන් යමක් කරනවා කියන්නේ අර සමනය වෙච්ච සංස්කාර ඔන්න නැවතත් උඩට ගන්නවා. ආයෙ උඩට අරගෙන සමනය වීම වළක්වනවා දැන්. ඒක බාදයි. ඒක කරන හානියක්. මෙතෙන්ද කරන හානියක්. මෙතෙන්ද මුකුත් නොකර ඉන්නවා කියන්නේ අන්න සංස්කාර සංස්කාර ස්කන්ධයත් තව තව තව තැම්පත් වෙන්න කළා බලන්න පුළුවන් වෙයි ඒක නෙමෙයි. මුලින් කොහොමත් ඔක බැරි වුණානේ මීට කලින් ඔය මතක නේද? ටික ටිකනේ ආවේ. දැන් මේ මෙතෙන්දී ඔය தත්තෙට ගියා. සහනේ බොහොම ඉන්න නිෂ්කලංකව, නිශ්ශබ්දව, සරලව ඉන්න තියෙන්නේ. එච්චරයි දෙයක්. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් ලැබුණු උපදේශ පරිදි මම සක්මන් කරද්දී මෙනෙහි කිරීමකින් තොරව දැන් මට හිතෙන විදිහට සාර්ථකව සක්මන කරන්න පුළුවන්. ඔව්. පර්යංකේදීත් මට හිතෙනවා දැන් මේ විවිධ මූල මූල කර්මස්ථානයේ මුලින් පටන් අරගෙන ආරම්භයේදී පටන් අරගෙන ටිකක් වෙලා යද්දී මට හිතෙනවා මේ එහෙම මූල කර්මස්ථානයේ වුණත් නිතර මෙනෙහි නොකර පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා වගේ ඉන්න කියලා හිතෙනවා මට. ඔව්. දැන් ඒ කියන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් භාවිතා කරේ ආනාපාන සතිය. ආනාපාන සතිය. හොඳයි. එහෙම කරද්දී ඊට පස්සේ දැන් ඒ ආස්වාසය සහ ඒ ටික මම කරනවා අනිවාර්යයෙන්ම. මොකද්ද කරන්නේ? ආස්වාසය සහ ප්‍රස්වාසයේ ස්වභාව ලක්ෂණ බලනවා. අහහ. ඊට පස්සේ මුලැමැදාග බලද්දී නෑ එච්චර අවශ්‍ය නෑ දැන්. එහෙයි. මං හිතන්නේ එච්චර වන්න ඕනේ නෑ. ඒ කියන්නේ දැන් හිත සමනය වෙලා නම් තියෙන්නේ. ආනාපාන සතියත් තැම්පත් වෙලා නම් තියෙන්නේ. ආයි අර තරම්ම හිත වෙහසන්න ඕනේ නැහැ දැන්. කියන්නේ කෙලින්ම දැන් මෑනියෝ දැනට මේ ටික ගියාට පස්සේ දැන් මොකද්ද කරන්නේ? ප්‍රධාන වශයෙන් දැන් කරන්නේ මොකද්ද? දැන් ආනාපාන සතියෙමනේ තාම ඉන්නේ. ආහ්. මේ ඉතින් එතකොට මම ඒ මෙනෙහි නොකර යන්න තමයි දැන් හිතන්නේ. නෑ ඒක තමයි. ඒ කියන්නේ හුඟා දැන් කලින් තරම් කියන්නේ අර වගේ මේ දිග කොට වශයෙන් බලන ඒවා මුලැමැදාගේ වශයෙන් බලන ඒවා එච්චර මූමනා නෑ දැන්. ඊට කලින්ම මේක තැම්පත් වේවි. තැම්පත් වෙනවා නම් ඒ කියන්නේ මේක අර තරම් දේවල් බලන්න කලින් මේක සමනය වෙනවා. එතකොට අර ඔක්කොම මේ පියවර ටික යන්න අවශ්‍ය නෑ. ඒක ගැටලුවක් නෑ. හොඳයි. එහෙනම් හොඳයි පින්වත්නි අපි පැයක් වගේ කාලයක් අද ධර්ම තව ඉන්නවද කවුරුහරි? හොඳයි එහෙනම් අපි අද පැයක වගේ කාලයක් ධර්ම දේශනා මේ ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. ඉතින් අපි නැවතත් සවස් 4ට මේ ස්ථානයේ ධර්ම දේශනාවක් සඳහා මුණ ගැහිනවා. ඉතින් සියලු දෙනාටම ඉතින් මේ තව මේ ඉදිරි තියෙන පැය කීපයත් තමන්ගේ භාවනා කටයුතු දිනු කරගන්න සියලු සුව පහසුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.